හරි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි උදේ වරුවේ කතා කරපු මේ මාතෘකාව යටතේ මෙන්න මේ ලෝකේ එක දෙයක් තෝරගත්තා මොනම හේතුවක් නිසාවත් අපේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති බව. ඒකෝර මෙන්න මේ කැමැත්ත කියන එක අපි නිතරම හදාගන්න එක. ඒක හොඳටම තේරුණා. කැමැත්ත, ඉච්ඡාව, මනාපය මේ ඔක්කොම අපි හදාගන්න දේවල්. හැබැයි අපි මේ වචනයකට මෙහෙම කිව්වට තමන් හදාගන්නව නෙමෙයි අවිද්‍යාවෙන් ගොඩනගනවා. හොඳට මතක තියාගන්න. මොකද තමන් හදාගන්නවා කියලා කිව්වොත් පොඩි ප්‍රශ්නයක් එනවා රාත්‍රියට කසප සූත්‍රයත් එක්ක තමන් හින්දා දුක එන්නේ නැහැ. ඒක හොඳට විස්තර කරගත්තා. ඒතර මෙන්න මේක අවිද්‍යාව තුලින් ගොඩනැගෙන වැඩ පිළිවෙලක් විතරයි මේ ඉච්ඡාව, කැමැත්ත, මනාපය කියන මේ ඔක්කොම අවිද්‍යාව තුලින් ගොඩනැගෙන වැඩ පිළිවෙලක්. ඉතින් මෙන්න මේ අවිද්‍යාව තුලින් ගොඩනැගෙන වැඩ පිළිවෙල තුල නිකන් අපි දල වශයෙන් තෝරගත්තා කැමැත්ත ඉෂ්ට වෙනවද නැද්ද කියන එක යම් ප්‍රමාණයකට. හරි. දැන් අපි මේක මීට එහාට යනකොට අතනදි තථාගතයන් වහන්සේ දේශනා කරා මතක තියාගන්න මුලින්ම මම පෙන්නවා. මෙන්න මේ චතුරාර්ය සත්‍යය යමෙක් අවබෝධ කරගන්නේ දෙකේන සිව්වපායේ නොඇති කියලා කම් තුනක් පෙන්වනවා. එකක් එතනින් පෙන්වනවා. ඊළඟට පෙන්වනවා ස්පර්ශ ආයතන හයේ ආස්වාදී ආදීනෝ නිස්සරණය තතුසේ නොදනීද ඒකේන අවිද්‍යාවගත වේ. මෙන්න මේක තතුසේ දනීද ඒකේන විද්‍යාවගත වේ. පැහැදිලිව මේක පෙන්වනවා. ඉතින් මෙන්න මේ ටික තෝරගන්න කෙනා කවුද වෙන්නේ කියලා පෙන්වුවා. සිව්ව පායේන වැටෙන ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කියලා. දැන් ඊළඟට අපි බලන්න ඕනේ නම් ඔන්න ඔය ටික තෝරගන්න නම් මොකද කරන්න ඕනේ? දැන් ඔය ටික තමයි තෝරගන්න තියෙන්නේ කියලා ගන්නවා. ඔය ටික තෝරගන්න අපි මොකද කරන්න ඕනේ කියලා තියෙන්නේ. එහෙනම් අපිට දැන් මුලින්ම අවශ්‍ය වෙනවා මේ සතර පායන නිදාස් වෙලා මේ ආර්ය ශාසනයට ඇතුල් වෙන්න. එතන මේ ආර්ය ශාසනයකට ඇතුල් වෙන්න නම් ඒකේ ඇතුල් වෙන්න තියෙන සද්ධර්මය තුලින්ම පමණයි. වෙන කිසිම හේතුවක් නැහැ. මොකද අර අඟුලිමාල ස්වාමීන් වහන්සේකදී විස්තර කරනවා තථාගතයන් වහන්සේ මොකද්ද? ආර්යේ මව් කුසකින් බිහි වෙන්නේ නැහැ කියලා. ආර්යේ බිහි වෙන්නේ සද්ධර්මය තුලින් පමණමයි කියලා කියනවා. දැන් අපි සාමාන්‍ය බෞද්ධ වෙලා තින්නේ කොහොමද? ඒතර අපිට බෞද්ධකම කවුද උන්නේ? ඈ? අම්මයි තාත්තයි. බුදුහාමර මොකද කියන්නේ? ආයෙත් වෙන්නේ නැහැලු මවකුසෙන්. ඈ? නෑ නෑ තාත්තට මොකද මෙතන කියලා තියෙන්නේ? අර අඟුලිමාල අඳුන කියන්නේ ආයෙත් මවකුසකින් බිහි වෙන්නේ නෑ. නෑ. හැබැයි දැන් අපි මේ බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නේ මොන විදියටද? දැන් මම කියන්නේ බෞද්ධ නිසා උන් හිතනවා. හැබැයි බුදු සාසනයේ තියෙන එහෙම ක්‍රමයක් නෙමෙයි. ඒකෙන් පැහැදිලිවම පෙන්වන්නේ. ඈ ස්පර්ශ ආයතන හය ආසාදී ආදී නිස්සාරණේ තතු සේදන්නේ ඒක නා ආර්ය ශ්‍රාවකේ බවටපත් වෙනවා. මේ නොදත් සියලු දෙනාම තථාගතයන් වහන්සේ පෙන්වුවා කවුද? අසුතවත් පෘථජනා කියලා. දැන් මෙන්න මේක තෝරගත්තේ නැති ඕනම කෙනෙක් නම් මොන ආගමක මොන ජාතියක මොන කුලයක හිටියත් ඒක නා සුත්‍ර පුතජනෙක් තමයි. හැබැයි මෙන්න මේක තෝරගත්තා නම් සම්ප්‍රදාය මොන මොන තැනක උපත්ති ලැබුවත් මෙන්න මේක නා ආර්ය ශ්‍රාවකේ බවට පත් වෙනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ පළවෙනි බෞද්ධයා කවුද? පළවෙනි බෞද්ධයා කවුද? ඈ? ඔව් බයිනේ තෝයි. කවුද? තථාගතයන් වහන්සේ පළවෙනි බෞද්ධයා. දැන් උන්වහන්සේගේ අම්මයි තාත්තයි බෞද්ධද? ආ නේ. ඔන්න එනම් පටන් ගන්න තමයි වැඩි අපිට තේරෙනවා. මුලින් චුට්ටක්. හරි. તો දෙවෙනි බෞද්ධයා කවුද? කොණ්ණඤාම. එදා තථාගතයන් වහන්සේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්න කලින් දවසට ඉස්සරින්දා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ බෞද්ධයද නැද්ද? බෞද්ධයද නැද්ද? ඊට ඉස්සරින් අහන්නේ මේ. බෞද්ධ කියන බෑනේ. ඇයි? දහමස පහල තිබුණේ නැහැ. එහෙනම් දහමස පහල උනේ එදා. නේ? එහෙනම් එදා තමයි ආර්ය භූමියට ඇතුළු වුනේ. හැබැයි මෙන්න මේ ආර්ය භූමියට ඇතුළු වෙච්ච මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට විතරයි එදා ඒ උත්තර ඉතර සද්ධර්ම ඉදිරියේ එදා දවසේ සෝතාපන්න ඵලය ලබන්න පුළුවන්. මේ දේශනාව දේශනා කරන එකේ උත්තර මේ දේශනා කරන දේශනාවේ අච්චර ඥාන ශක්තියක් තියාගෙන පාරමිතා පුරාගෙන ඉන්න පස් දෙනෙක්ගෙන් යන්තම් එක්කෙනෙක් සෝහන් වුණා. හොඳේ? එක්කෙනෙක්. අනතර කසුතෙන් ඉතුරු ටික. හැබැයි මේ වෙලාවේ එකයි. එක්කෙනා නේ. හැබැයි මේ තථාගතයන් වහන්සේට මේ මේ සූත්‍රය කියන්නේ ඉතින් මේ කට්ටිය ඇතර මොනවා වගේ වගේ ඉන්නේ නැත්තේ මේ මෙයාගේ ස්වභාවය කලින් කියනවනේ මේ මොනවා වගේ ඉතින් මේ තථාගතයන් වහන්සේ කියන දේ සද්දායෙන් පිළිගන්න බලාගෙන ඉන්නේ පාසුම පනවන්නේ නැතුව කිසිම ආයි කරුවක් ආයි කියන ඒවා මොනක්වත් නැහැනේ ඉතින් මෙහෙම ඉන්නකොට මේ තථාගතයන් වහන්සේ කියන දේක් එකපාරට පිළිගන්නේ මේ කට්ටිය එහෙම පිළිගන්නව නම් තථාගතයන් වහන්සේට හතර වතාවක් කියන්න වෙන්නේ නැහැ මහණෙනි කන් යොමු කරව කියලා මම මේ ඔබ කියන දේ ඔබලා දන්නේ නැහැ ඒක නිසා මේක මනාලෙස අහගන්න කියලා හතර වතාවක් කියන්න වෙන්නේ නැහැ ඇයි එච්චර කියන්න උනේ අහන මානසිකත්වයක් නැහැ නේ එතකොට මොකෝ වෙන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම කියනවා මම මේ කියන දේ ඔබලා දන්නේ නැහැ. උඹේ අනුශේධ ධම්මයේ කියන්නේ මේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය මේ මේ කියන කට විස්තරේ නැහැ. මේ කියන විස්තරේ තියෙන්නේ මොකද ආර්ය පරිශන සූත්‍රය. ඒ ආර්ය පරිශන සූත්‍රය. තථාගතයන් වහන්සේ මේ කරපු ආර්ය පරිශනේ විස්තර කරනවා. එතකොට ඔන්න ඔක විස්තර කරනවා මානෙනි ලෝකේ අනාර්ය පරිශනිකුත් තියෙනවා ආර්ය පරිශනිකුත් තියෙනවා. ඉතින් අනාර්ය පරිශන අර විදිහම කරනවා මොකද? ಜಾති හොය හොයමින් ඉන්නවා. ඒවා මැත්තේම මැරෙනවා. ඒවම කොහෙනවා. මේ සියල්ල අනාර්ය පරිශන කියලා විස්තර කරනවා. ඉතින් ආර්ය පරිශන විස්තර කරන්න ගියාම විස්තර කරන තවදුරටත් ಜಾතිය කෙසේ හටගත්තද කියලා අන්නේ ಜಾතිය හේතුක ඵලයක්. ඒ જાතිය හටගත්තේ මොකද්ද හේතුව කියලා වෙනවා කියනවා භවයේ නැමැති හේතුව නින්දා જાතිය හටගත්තා. භවය කියන එක නිකන් හටගත්ත එකක් නෙමෙයි ඒකත් උපාදානයක් මුල් කරගෙන හටගත්ත එකක්. මේ මේ පරිසම්පාදිත තුළ තියෙන කරුණු කාරණා ටිකම ගැඹුරට විස්තර වෙනවා. ඒතර මෙන්න මේ කරුණු කාරණා තුළදී අර පළවෙනි කෙනා අර සෝතාපන්න ඵලය ලබනවා. එතකොට මෙන්න මේ සෝතාපන්න ඵලය ලබන පළවෙනි කෙනා බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. එහෙනම් දෙවෙනි බෞද්ධය හැටි බිහි වෙනවද නැද්ද? දෙවෙනි බෞද්ධය බිහි වෙනවා. හරි. හරි මේක ඉස්සලා චූටි වැදගත් කාරණයක් තියෙනවා කියන්න ඔය ප්‍රශ්න දෙක තුනක් ආවින්ද මේක කියන්නේ. දැන් සමහර අයට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට පාරමිතා නැද්ද කියලා. අපිට මොනවද? පාරමිතා නැද්ද? මොනවද? අනිවාර්යෙන් අවබෝධ කරගන්න. නැත්නම් කියලා හිතෙන්න පුළුවන්. හරි. සෝතාපන්න කෙනෙක්ගෙන් නොකරන අකුසල් ටිකක් තියෙනවා. සෝතාපන්න කෙනෙක්ගෙන් නොකරන අකුසල් ටිකක්. එතකොට මෙන්න මේ නොකරන අකුසල් කීයක් වගේ ඇද්ද? සෝතාපන්න කෙනෙක්ගෙන් නොකරන අකුසල් කීයක් වගේ ඇද්ද? කීයද? 6යි. තව තියෙනවද උත්තර? සෝතාපන්න කෙනෙක්ගෙන් නොකරන අකුසල් තියෙන්නේ 6යි. අම්මා මරන්නේ නැහැ, තාත්තා මරන්නේ නැහැ, රාතන් වහන්සේ මරන්නේ නැහැ, බුදුන්ගේ ලේ හොලවන්නේ නැහැ, සංඝ බේද කරන්නේ නැහැ නියත, මිත්‍යා දිටිකෙක් වන්නේ නැහැ. මෙන්න මේ කරුණු හය මොනම හේතුවක් නිසාවත් සෝතාපන්න ආශාවකෙකින් නොකරන්නේ කෙරෙන්නේ නැහැ. එන කරුණු කීය තියෙන්නේ? 6යි. ඒකෝර ප්‍රාණඝාත කීයද කරන්නේ නැත්තේ? අම්මා මරන්නේ නැහැ. තාත්තා මරන්නේ නැහැ. රාතන් වහන්සේ මරන්නේ නැහැ. ප්‍රාණඝාත කීයද තියෙන්නේ? තුනයි. තව ප්‍රාණඝාත එහෙම කියලා තියෙනවද? කීයද තියෙන ප්‍රාණඝාත? තුනයි. එහෙනම් සෝතාපන්න කෙනෙක්ගේ නොකෙන අකුසල් හයයි. දැන් අපි බලමු. ඔන්න ඔය අකුසල් හයෙන් මේ අත්භවයේ දැන් පාරමිතා කියවන්නේ නැති කියන ප්‍රශ්නයක් ආවනේ. මේ අත්භවයේ මෙතන මේ වාඩිලා ඉන්න ඕගොල්ලෝ. හරි කවුරු කන්නේ අහගෙන ඉන්න අය හරි. තමන්ගේ හදවතට එකද මේ අත්භවයේ තමන්ගේ අම්මා මරලා තියෙනවද නැද්ද? මේ අත්භවයේ තමන්ගේ අම්මා මරලා තියෙනවද නැද්ද කියලා අහන්න. ඈ? නැද්ද? මම දැන් නැහැ නේද? තමතම දැන් නැද්ද? ආ හරි එහෙනම් පළවෙනි එක පාස්. අකුසල 6 නේ තියෙන්නේ. පළවෙනි එක පාස්. රාතන් මරලා තියෙනවද නැද්ද? එහෙනම් දෙවෙනි එකත් හරි. දෙවෙනි එකත් පාස්. රාතන් වහන්සේ කෙනෙක් එහෙම මරලා තියෙනවද? නැහැ. තුන්වෙනි එකත් පාස්. බුදුන්ගේ ලේ හොරවල එහෙම තියෙනවද? මේකත් බය අහන්නේ හොඳේ. ඔව්. බුදුහාමුදුරන් වෙන්නේ නැහැ. තුන් හතරවෙනි එකත් පාස්. සංගපේදී කොහොමද කරන්න විදියක් නැහැ. මහාන වෙලා උපසම්පදා වෙලා සංගපේදී කරුණ 10ක් තියෙනවා. මෙන්න මේ කරුණ 10 යටත් කටයුතු කරා නම් සංගපේදීට ඇති වෙනවා. එහෙනම් ඒක කොහොමත් නැහැ. පහක් පාස්. කීයක් තිබ්බද? හයක් තිබ්බා. හයෙන් කීයක් පාස්ද? පහක් පාස්. දැන් කීයක් පාස් වෙන්න තියෙනවද තව? එකයි. හරි මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ අම්මා මරණ අයද තාත්තා මරණ අයද? අම්මා මරණ අයද නැති අයද? ආ නැති අය වැඩි. තාත්තා මරණ අයද නැති අයද? බුදුන් ගැන්ගේ ලේ හොලවන අයද නැති අයද? රාතන් වහන්සේලා මරණ අයද නැති අයද? සංඝ බීදී කරන අයද නැති අයද? නැති අය වැඩි. නේ. එහෙනම් අනන්තරේ පාප කර්ම පහ නොකරන අය වැඩි. කරන අය අඩුයි. තථාගතයන් වහන්සේ කියනවා මිනිස්සෙක් මේ ලෝකෙන් දෙතුන් නැවත මිනිස්සෙක් කියන්නේ මගේ නිය පිටින් ප්‍රමාණය අන්සියල්ලම කොහෙද යනවා කිව්වේ? අර මුලින්ම කියන්නේ සූත්‍රය. මනුස්සත්ව සූත්‍රය. කොහෙද යනවා කිව්වේ? වැඩියෙන් ඉන්නේ ආලෝකයේ අනන්තරේ පාප කර්ම පහ නොකරන අය නම්. වැඩියෙන්ම මෙట్లా යන්නේ සතර පායට නම්. වැඩිම සතර පායට යන ඇත්තේ මොකෙන්ද? මිත්‍යා දිට්ඨිය තරම් මහා සාවද්‍ය උපාප කර්මයක් මේ තුන් ලෝකයේ තුලම නොදකිමි. බුදු දේශනාව. කියන්නේ මහා සාවද්‍ය පාප කර්මයක්. නේ. අපි නම් ඉතින් සතු මරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, බුරු කියන්නෙත් නැහැ. ඕයම් කොහොම හරි වැලකිලා ඉන්නවා. ඉඳලා හිටලා පොල් ගෙඩියක් ගහනවා නුඹ එන ගහපන් කියලා ඉතරයි. නේ. සතු නම් මරන්නේ නැහැ, අහල කරාගෙන නැහැ. වෙජිටේරියන් අපි පොඩ්ඩක් ඔය පොල් පොල් ගෙඩියක් ගහනවා කියලා ඉතින් පොඩ්ඩක් මේ අනුන්ට මොකක් හරි වෙච්ච තමන්ට වෙච්ච මොකක් හරි දෙයක් කරනවා නේ. හැබැයි ඇහුවොත් මම හතර පොඩි සිල් අරගෙන ආයෙ මොනවත් කරන්නේ නැහැ. කිසි දෙයක් නැහැ. දැන් මේ උත්තරීතර දැන් සතර අපාගත වෙලා ඉන්න සතු මරන්නේ නැතුව අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් උප්පත්තියක් ලැබපු උත්තරීතර මනුස්ස අත්භවයට එරෙහිව නැගී හිටිනවා. පොඩි ගහන සතර පාසතු විරුද්ධද මනුස්සු විරුද්ධද? කොහෙ සතර පාසතු මෙහෙණ ගහන්නේ පොල් ගහනවද? නැහැ. ඔක ගහන්නේ කාට කියලා? මනුස්සයන් විරුද්ධව ගහන්නේ. ඒක අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් උප්පත්තිය ලැබපු සුගතිගාමී තැනක උප්පත්තිය ලැබපු මනුස්සයාට විරුද්ධව වැඩ කරනවද නැද්ද? හැබැයි ඔහු තම මරන්නේ නැහැ, තාත මරන්නේ නැහැ, බුදුන්ගේ ලෙහුලවන්නේ නැහැ, රතන මන්ත්‍ර මරන්නේ නැහැ. මොනවා කරුවා කුබිය වරදක් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවද නැතුව. හැබැයි මේ වගේ ඒවා කරනවද නැද්ද? ඉන්නවා. එහෙනම් මිත්‍යා දිට්ඨිය තරම් මහා සාවාද පාප කර්මයක් නැහැ කිව්වේ ඒකයි. අති දැවෙන්ත පාප කර්මයක් මිත්‍යා දිට්ඨිය කියන්නේ. ඒක මෙන්න මේ මිත්‍යා දිට්ඨිය හින්දා තමයි මේකේ සියලු වැඩ ටික කරන්නේ. නේ. ඒක තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් අභව වෙන කරුණු ටිකක්. බව නැති විස්තර කරනවා. මොකද කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් මව මැරීමට හේතු රහිතය, ප්‍රත්‍ය රහිතය. පියා මැරීමට හේතු රහිතය, ප්‍රත්‍ය රහිතය. පුතජන මනසක ඉන්න කෙනෙක්ගෙන් මව මැරීමට හේතු රහිතය, මේ සහිතය, ප්‍රත්‍ය සහිතය. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගෙන් මව මැරීමට, පියා මැරීමට හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. ඒ කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් මොනම විලාපවත් හේතුවක් සැකසෙන්නෙත් නෑ, ප්‍රත්‍යක් සැකසෙන්නෙත් නෑ, අම්මා තාත්තා මැරෙන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ කියනවා පෘථග්ජන මනසක ඉන්න කෙනාට කොයි වෙලාවෙ හේතුව සැකසෙනවද දන්නේ නැහැ ප්‍රත්‍ය සැකසෙනවද දන්නේ නැහැ අම්මතාවක මැරෙන. කුලිමාල ඒ වෙලාවේ අර දහම තෝරගත්තේ නැත්තම් හේතුව මේ පොඩි මොකක් හරි කුඩු ගලටයක් ගන්න තමන්ගේ අම්මා මල්ලා දිනවද නැද්ද? මේ ඊට ඉස්සර ඉඳලා එළම දන්නවද මම මම මරනවා කියලා? නෑ හැබැයි හේතුව සැකසුණාද නැද්ද? ප්‍රත්‍ය සැකසුණාද නැද්ද? ප්‍රත්‍ය සැකසුණා. එහෙනම් මෙන්න මේකෙදි මේ තෝරගන්න ඕන කාරණේ හරි තෝරගත්තේ නැත්තම් එහෙනම් මේ පහවහ මොකද කරන්න ඕන අපි? ඒ සෝතාපන්න ඵලය පූර්ණ කරගන්න ඕනේ. එතන තමයි කම සාහිතිකේ තියෙන්නේ. ඒ සාහිතිකේ කාටවත් දෙන්න බෑ. තමන්ගේ සාහිතිකේ ලබා ගන්න ඕනේ. ඒකනේ බරපතල හිතයි කිව්වේ. එහෙනම් මෙන්න මේක ලබා ගන්න. ඊළඟට අපිට ප්‍රශ්නයක් එනවා. එහෙනම් අපි දැන් ඉතින් උදේ කරුණු කාරණා ටිකක් තෝරගත්තා. කැමැත්තක් ඉෂ්ට වෙන්නෙත් නෑ බව තේරුණා. එහෙනම් මේ ලෝකේ අනිත්‍ය බව තෝරගත්තා තේරෙනවා. යම් කිසි මට්ටමකට අන්නේ අනිත්‍යතාවය තෝරගන්න ඒ අනිත්‍යතාවය තුල අපි මොකද්ද හරියටම දැනගන්නේ කියන කාරණේට එනවා ඊළඟට. ඔන්න ඒ කරුණු කාරණා ටික දැනගන්නකොට තමයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ. අන්නේ සෝතාපන්න ඵලය ලබන්නේ කෙසේද කියලා ඊළඟට තියෙන ප්‍රශ්නය. නේ? ඒතකොට බලන්න ඕනේ ඇත්තටම සෝතාපන්න වෙන්න අපි මොකද කරන්නේ? සෝතාපන්න වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. එතකොට අපිට සෝතාපන්න වෙන්න නම් අපිට එක එක ක්‍රම වේද හිතන්න පුළුවන්. මොකද? බුද්ධ ශාසනය ක්‍රම බලන්න ඕනේ. මොනවද තියෙන්නේ? දන් දෙන්න පුළුවන්. සීල් රකින්නත් පුළුවන්. බණ භාවනා භාවනා කරන්නත් පුළුවන්. සද්ධර්මය අහන්නත් පුළුවන්. මේ වගේ নানা ප්‍රකාර වැඩ කියන්නේ එක වැඩ පිළිවෙල ටිකක් තියෙනවා නේද? ඒකටද? ඈ? ඔය තමයි වෙන විදිහට බෑනේ. ඔව් හැබැයි මුලින් අපි හොයා බලන්න ඕනේ අපිට හිතෙන්නේ මොකද්ද කියලා. ඒ අපිට নানা ප්‍රකාරව හිතනවනේ. අපිට নানা ප්‍රකාරව හිතනවා. අපිට নানা ප්‍රකාරව හිතනකොට අපි බලන්න ඕනේ ඇත්තටම අපිට හිතෙන එක හරියද? අපිට හිතෙන්න පුළුවන්. හැබැයි අපිට හිතෙන එක හරියද කියලා බලන්න තෝරගන්න ඕන තැනක් තියෙනවා. 1 1 2 කියලා තනියම හිතුණාද? මේ බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ 1 1 2 කියලා තනියම හිතුණාද? මොකෝ උනේ? අහගත්තා. ආගෙන අහගත්තේ. දැන් ගුරුවරයා එකයි එකයි කියලා දෙකයි කියලා දන්නේ නැත්නම් අපිට මොකක් කියයි? යාට හිතෙන කියයි. දැන් ඇත්තට මේ ගුරුවරයා දන්නවනම් හරියම එකයි එකයි දෙකයි කියලා ඒ කියපු දේ අපිට මනාලෙස තේරෙනවද නැද්ද? අන්න තේරෙනවා. අපි ඒක දැන් කරන දින කරනවද නැද්ද? පරිහරණය කරනවද නැද්ද? හරි නේ? එකයි එකයි දෙකයි කියලා තනියම හිතුනේත් නැත්නම් අපිට චතුරාර්ය සත්‍ය එහෙම තනියෙන් තේරෙයිද? ඈ මම නිකන් ඉඳාගෙන ඉන්නකොට චතුරාර්ය සත්‍ය තේරුණා මට. එහෙම තේරෙයිද? නිකන් සරලව හිතන්න ඕනේ හොඳේ. එකයි එකයි දෙකයි කියලා තේරුණ නැත්නම් චතුරාර්ය සත්‍ය තේරෙයිද තනියෙන්? තේරෙන්නේ විදියක් නැහැ නේ. එහෙනම් මෙන්න මේකෙදී කාගෙන් හරි අහගන්න ඕනද නැද්ද? කාගෙන් හරි අහගන්න. දැන් මෙන්න මේ කාගෙන් හරි අහගන්න නම් මේ අහගන්න එකෙක් අහගන්න වෙන්නේ ගන්න කෙනෙක්ගෙන්ද නැති කෙනෙක්ගෙන්ද? ගන්න කෙනෙක්ගෙන් ඉබේ අහගන්න. එහෙනම් මේක දන්න කෙනා කෙලවරම කවුද ඇත්තේ? ලෝතුරා බුදුහාමුදුරුවනේ. එහෙනම් අන්නේ අය ආර්ය සාසනයෙන් පැවතෙන කවුරු කෙනෙක්ගෙන් නෙමෙයි අපිට අහගන්න වෙන්නේ. වෙන කෙනෙක්ගෙන් පුළුවන්ද? බෑ. දැන් ඕගොල්ලෝ කාගෙන් හරි අහනවා ජීවිතේට කොළඹ ගියේ නැති කෙනෙක්ගෙන් කොළඹ යන පාර. මොකද වෙන්නේ? ඔව් පාර අහගෙන ඉන්න පාගෙන ආගෙන ගලේ හන්දිට යන්න කිව්වා. යන්න ඕනේ කොහෙද? කොළඹ. ආපු බස් එක නැගගොහේ. කොහේ යනවද ඉතින්? ඔය කොළඹ යනවද ඉතින්? යන්නේ බස් එක? අනිත් පැත්තට. දැන් අඩු ගානේ අනිත් පැත්තට යනවා කියලා හිතුණා ටක් ගාලා මොකද කරන්නේ? ඔය බස් එකෙන් බහින්න ඕනේ. නැත්නම් මොකෝ නෑ නෑ මම පුරුදු ආපු බස් එක ඔන්න යනවා කියලා ආයෙ බස් එකෙන් ඉන්න පුළුවන්. හැබැයි කොළඹ හම්බෙනවලු. කොළඹ හම්බෙන්නේ නෑ. බස් එක වැරදි කියලා නැත්නම් බස් එක බහින්න ඕනේ ඉක්මනට. හරි බස් එක යනවා වෙන දිහාව. නේ ඔන්න ඔයගේ තමයි බුදු සසුනේ ක්‍රමෙත්. ඒ ඉන්න හොඳට තෝරගන්න මොකද්ද මේ කියන්නේ කියලා. එහෙනම් මෙන්න මෙතනදී මේ සෝතාපන්න වෙන්න තියෙන ක්‍රම ටිකක් ගත්තොත් අපිට හිතන ක්‍රම ටිකක් තියෙනවා. මම මම කියන ක්‍රම ටික බලන්න ඒවා මොකක් හරි එකක් තියෙනවද කියලා. මොකද එකක් ගමු අපි දන් දෙනවා කියලා. ඔන්න දැන් මම උත්තර හතරක් දෙන්නම්. දන් දෙනවා. සීල් රකින්නවා. භාවනා කරනවා. බණ අහනවා. බුදු සසුනේ තියෙන ක්‍රම හතරක් කියන්නේ. දැන් ඔන්න ඔය ක්‍රම හතරෙන් එකක් හෝ කීපයක් හෝ මොකක් හෝ ඇති සෝවාන් වෙන්න. මම මේ මහන්නකෝ. ඕකෙන් දන් දීලා හොයන්න එන්න තියෙන කියලා හිතන කටියත් උස්සන්නේ. දන් දීලා. හරි. ඒකට කවුවත් නැහැ. සීල් රැකලා. ඒකට කවුවත් නැහැ. භාවනා කළා. එකයි දෙකයි. හරි. තව නේද? භාවනා කළා. හොයන්න එන්න තියෙන්නේ. හරි. ඒකටත් ඔන්න ඉන්නවා කෙනෙක් දෙන්නේ කරින්නවා. තව එකක් තියෙනවා. බණ ටික අහලා. හරි. ඒකට පොඩ්ඩක් වැඩි. ආ. තව උත්තර තියෙනවා. භාවනා. ඒකට ඔබතුමාලා දෙන්න භාවනා කළා. බණ අහලා දෙකම තියෙනවා. හරි. දැන් ඔන්න උත්තර හතරක් තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මේ උත්තර වලින් දැන් අපිට හිතේ උත්තර තියෙනවනේ. දැන් අපිට හිතේ ඔය ඔය උත්තර හතරට වඩා තව උත්තරයක් තියෙනවා කාට හරි. දැන් මට හිතෙන සාධාරණ උත්තර හතරක් මම කිව්වේ. නෑ නෑ ඔය හතර නෙමෙයි වෙන එකක් තියෙනවා. සෝවන් වෙන්න. මොකක් හරි හිතෙනවා කාට හරි. මොකද සාකච්ඡා සරල සාධාරණ වෙන්න ඕනේ හැමෝටම තියෙන්න ඕනේ හරි තෝරගන්න. අසා දැනගත්තා පරිදි කර්මස්ථාන වැඩි වීම. ඒ කර්මස්ථාන වැඩි මොකක් කරගන්නද? මොන මාර්ගපය ලබා ගන්නද? ආ right හරි. සෝවන් සෝදාගාමී අනාගාමී කියලා නේනම් භාවනා කරනකොට ඒක භාවනාවක් කරන්නේ ඒකෝද? කර්මස්ථාන වැඩිම භාවනාවක් කරනවා. හරි. ඒක බලමු මෙන්න මෙතනින් ඇත්තටම මොකද්ද තියෙන්නේ කියලා. ඔන්න පළවෙනි එක තමයි දෙකකට ගෙනාවා. ඒ දැන් දෙකයි තිබ්බේ. මොනවද තිබ්බේ? මනහනිකයි භාවනාවයි. ඔතන තියෙන්නේ ඔන්න ඔය දෙකෙන් එකක්ද? මොකද සෝවාන් වන්නේ බණ ඇසීමෙන්ද? භාවනාවෙන්. ඔච්චරයි. ඒ දැන් අර දෙක කවුරුත් අතිස්සු වෙන්නේ නැහැ. හින්දේ දෙක කතා කරන්නේ නැහැ. හොඳේ. නැත්නම් ඒක දාන්න මෙතනට. තව දෙකක් තිබ්බනේ. අර ඈ නෑ නෑ සිල්වා කෙනෙක් මම තව දෙකක් කිව්වනේ. ඒක කවුරුත් හිටියේ නැහැ. හරි. අපි නිකන් ඕනනම් ඒක තෝරගන්න ඉතින්. අර ලෞතර බුදු කෙනෙක්ට ජීවමාන බුදු පියාණන් වහන්සේ කෙනෙක් රාතන් වහන්සේලා 500ක් එක්ක ඒ බුද්ධාන්තරේ දෙන්න දෙන ලොකුම දෙන්න හැම වෙලේ ලොකුම දාණේ දෙන්නේ කවුද? මල්ලිකා දේවිය දෙනවනේ දාන්නේ. හැබැයි මල්ලිකා දේවියට සෝතාපන්න වෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. හැබැයි මේක යන සෝතාපන්න වෙන්න දානයක් දීලා සෝතාපන්න වෙන්න පුළුවන් නම් මේිට වඩා පුණ්‍ය කර්මයක් කරගෙන කවුරු හරි කෙනෙක් ඉන්නවද දානෙ විතරක් දීලා නෑ නේ එහෙනම් ඒක හරියට නෑ නේද හැබැයි මේ දන් දෙන එක හොඳ නැද්ද සුමනා සූත්‍රය තථාගතයන් වහන්සේ කියනවා දන් දිය යුතුයි පින් කළ යුතුමයි ධනත් පිනත් ගියට උපකාර වෙනවා මොනවද උපකාර වෙන්නේ නිවන් එහෙනම් අපිත් මේ ආපු සංසාර ගමනේදී දන් පෙන් පූජා කළා සිව්පසේ පූජා කළා වේර විහාරවල හදලා ඒවට උපස්ථාන කළා මේ සියල්ලම කරලා තියෙන ටික හින්දා හේතු වාසනා ටික තියෙනවද නැද්ද ඈ හේතු වාසනා එහෙනම් පාරමිතා තියෙනවද නැද්ද නැගලා හයින් පහකුත් තියෙනවනම් එකයි අඩාගෙන තියෙන්නේ මිත්‍යාදිට්ඨිය විතරයි. හැබැයි මිත්‍යාදිට්ඨිය තරම් මහා සාවාදී පාප කර්මයක් තවත් නැහැ. මේක තමයි දරුණු පාප. මෙන්න මේ බණ ආසීමේද සෝවාන් වෙන සෝවාන් වෙන තියෙන බණාලද භාවනාවෙන්ද කියන ප්‍රශ්නේ අපි තුල දැන් තියෙනවා. එතකොට මෙන්න මේකෙදී ඊළඟට එනවා මොකද්ද? අපිට පළවෙනිම සෝතාපන්න වෙච්ච උතුමයන්ගෙන් මේක උඩ අපි ඉස්සර උනන් දාන්න පුළුවන්. පළවෙනි කම අපි මහා ප්‍රඥාවන්ත වෙච්ච කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදු සසුනේ තථාගතයන් වහන්සේ ළඟට ඉන්න මහා ප්‍රඥා උතුමයා සෝවාන් වූයේ කෙසේද? එතරම් තියෙන්නේ. බණ ආසීමේද භාවනා කිරීමෙන්. ඔච්චර බලන්න තියෙන්නේ. එකක් බලමු අපි කලින්. මෙන්න කියනවා විස්තර. මගේ මහාවර පාළියේ පළවෙනි පොතේ සෝවාන් වෙච්ච රහතන් වහන්සේලා හැරෙනවා ගැන විස්තර කරනවා කියලා. මොකද කියන්නේ ඉක්බිති ආයුෂ්මන්ත අස්සජි වීර තෙමේ සාරිපුත පරිබ්‍රාජිකයාට කාටද මේ බණ කියලා තින්නේ සාරි අස්සජි ස්වාමීන් වහන්සේ බණ කියන්නේ කාටද බෞද්ධ එකද බණ කියන්නේ ආ පරිබ්‍රාජිකෙක්ට කියන්නේ මේ එහෙනම් මේ ඊට ඉස්සලා උපතින් ගෙනලා දුන්න දුන්න මොකක් හරි එකක් තියෙනවද මවකුසෙන් ගෙනත් දුන්න මොකක් හරි තියෙනවද දැන් මවකුසෙන් ගෙනත් දීලා තියෙනවා ඒකම මනුසකයක් මනුසයෙක් ඉන්න මනුසරය ගෙනත් දීලා තියෙනවා මේ ධම්මචක්කය මොකද කියන්නේ කීය කීය කියන්නේ කියලා අස්සජි හඳුනන මේක කියලා හේතුවෙන් උපදින යම් ධර්ම කෙනෙක් වෙද්ද ඔවුන්ගේ හේතුව තථාගත මේ වදාළේය. ඔවුන්ගේ යම් නිරෝධයක් වේද ඒව දාලසේක මහා සමන තෙමේ මෙබඳු වාදයක් තේය. ඉක්බිති සාරිපුත්ත පරිජාලකයාට මේ ධර්මය අසා. මොනවද කරේ? ධර්මය අහලා නැතිේ. මේ ධර්මය අසා පහ වූ රාග ආදී රජස් ඇති පහ වූ කෙලෙස් මල ඇති යම් කිසිවක් හට ගැනීම ස්වභාව කොට ඇත්තේද ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොට ඇතයි සෝතාපට්ටි මග්ග ඥාණය උපන්නේ. මොකද වෙලා තින්නේ? බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්ත උත්මයෙක් වෙච්ච සාරිපුත්ත මහ රහතන් වහන්සේ කාගේ බණහලද සෝවන්නේ නැති? අස්සරි මහ රහතන් වහන්සේගෙන් බණහල. එහෙනම් මොනවද බණහල තියෙන්නේ? මේ සෝවන්නේ නැති මොනවද කරලාද? බණ අහලා. ඔන්න බුද්ධ ශාසනයේ උඩම ඉන්න උත්මයා ළඟට ඉන්න උත්මයා. එකක්. ආ ඊළඟ එක. කවුද ඊළඟ ඉන්න උත්මයා? මොගලම් පරිපාලිකයා. ඉක්බිති ඇවත අසදිත මේ හේතුන් මෙපෙන යම් ධර්මයක් ඇරේ ඔය හේතුන් තථාගත අරවදම කියනවා ඉක්බිති මුගලම් පිරිවැජයට මේ ධම්මචක්කය අසා පහ වූ කෙලෙස් මල ඇති යමක් හට ගැනීම ස්වභාවකට ඇති සියල්ල නිරුද්ධ වීම ස්වභාවකට ඇති කියන සෝතාපට්ටි ඥානය උපන්නේ. එතරම් මොකද කරලා තියෙන්නේ? බණ අහලා මොකද කරලා තියෙන්නේ? බණ අහලා එකනක්. දෙකක් ගම්කොත්. මෙන්න තියෙනවා. අර ගොල්ලෝ නම් ටිකක් අර උත්මයෝ ටිකක්. ඔය ඉලයි නේ. හැබැයි මේ කවුද උපාලි ගෘහපති? අපි වගේ ඇති නෙමෙයි. කියලා හිතමු. අපි වගේ නම් අපි වගේ නෙමෙයි අපිට නම් හොඳයි. මොකද අපි ඉක්විති භාගයට ආවම ඉස්සලා වෙන්න ටික මේ තියෙන. මත දන රුදේවල වෙන්නේ. එහෙනම් මේ උපාලි ගෘහපති කෙනා මොකද කරේ? මේ මාර්ග සත්‍ය වදාළ සීක. මාර්ග සත්‍ය මොකද කරලා තියෙන්නේ? වදාලා. ඒ කියන්නේ බණ ටික කියලාද නැද්ද? කියලා. මෙන්න මේ බණ ටික අහගෙන හිටියා මොකද උනේ? පහ වූ කිලුට ඇති සුද්ධ වශයක් මනාවට රජස් ගන්නේද? එහිම උපාලි ගෘහපතියට ඒ අස්නෙම විගත රජස් ඇති විගත මල ඇති ධම්ම චක්කුෂේ පහළ විය. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? සෝතාපන්න ඵලය ලැබලා තියෙනවා. එහෙනම් මෙන්න මේකෙදී බණ ආසාව මෙන්න මේ සෝවාන් වෙච්ච විස්තරේ හරියටම තවත් අපිට විස්තර කරලා දෙනවා ඕනනම් කොහෙද මෙන්න මේ ටික ඔක්කොම මගේ මහවග්ග පාළිය දින ඔන්න ඔක්කොම ටික. ඉතින් මෙන්න මේකේ දිනවා කොණ්ණඤ්ඤ, වප්ප, වද්දිය, මහානා, අස්සජි, යසබල පුත්‍රය, යසබල පුත්‍රයමව මේ ඔක්කොම බණ සෝවාන් පාළියට පත් කරලා දිනවා මොන වෙලාද බණ ටික අහලා. මේ ඔක්කොම ටික තමයි වෙන්නේ. මේක විස්තර කරනවා මහවග්ග පාළිය කියන විනය පිටකයටයි මහවග්ග පාළියේ පළවෙනි පොතේ. එතන මෙන්න මේ හැමෝගෙනම විස්තර කරනවා මොකද හේතුකින් හටගන්න යම් ඵලයක් ඇද්ද හේතු නිරෝධේ ඵල නිරෝධය. එහෙනම් හේතුකින් හටගන්න යමක් තියෙනවා. මොකද හේතුකින් හටගන්නේ? ඈ හේතුකින් හටගන්න යමක් තියෙනවා මොනවද හටගන්නේ? හේතු කීයක් තියෙනවද? හයයි. මොනවද හේතු හය? ලෝභ දේශ මොහයි, අලෝභ දේශ මොහයි. එහෙනම් මෙන්න මේ ලෝභ දේශ මොහත්, අලෝභ දේශ මොහත් කරගෙන එන ලෝක තත්ත්වය ලෝභ දේශ මොහ කියන හේතු වලින් ගෙනියනවා කොහෙටද උප්පත්තිය? දුගතිගාමී තැනකට. අලෝභ දේශ මොහෙන් උප්පත්තිය ගෙන දෙනවා කොහෙටද? සුගතිගාමී තැනකට. එහෙනම් හේතුවකින් හටගන්න යමක් ඇද්ද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධය කියනවනම් මෙන්න මේ හේතු හයෙන් එක හේතු තුනක් මුල් කරගෙන හටගන්න දෙයක් තියෙනවා. කොහෙද මේ හේතු තුනෙන් ලෝභ දේශ මොහයන් ලෝභ දේශ මොහ කියන හේතු තුනෙන් හටගන්න උප්පත්ති මොනවද තියෙන්නේ? පෙරේත, තිරිසන්, අසුර, අටමා නිරේ කියන මෙන්න මේ දුගතිගාමී තැන් ටිකට හේතු හදනවද නැද්ද? මෙන්න මේ දුගතිගාමී තැන්ට හේතු හදන හදන්නේ මෙන්න ලෝභ දේශ මොහ වලින් නම්. අන්නේ ලෝභ දේශ මොහ වලින් අවිද්‍යාවෙන් හටගන්න ලෝභ දේශ මොහ මුල් කරගත්ත හේතු ටිකක් සකසනවා නම් අන්නේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරන ක්‍රමය දැනගන්න හරියට. එහෙනම් යාගේ මොනවද නිරෝධ වෙන්නේ? සතර අපාගත වෙන ලෝභ දේශ මොහ වැඩ පිළිවෙල ටික නිරෝධ වෙනවා. ඊළඟට ඉතුරු වෙන්නේ මොනවද? අලෝභ දේශ මොහ. ඉතින් ඒ දැන් ඊට පස්සේ ඒක නගේ උප්පත්ති කොහෙද තියෙනවා තියෙන්නේ? සුගතිගාමී තැන් වෙච්ච මනුස්සතලේ, දේවතලේ, බ්‍රහ්මතල වල උප්පත්තිය වෙන්න පුළුවන්. මේක ඉවර වුණේ නැත්තම්. වෙනවමයි නේ මොකද? ඉවර වුණොත් වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැත්තම් වෙන්න පුළුවන්. හැබැයි මොනම හේතුවක් නිසාවත් සතර පායට යනවද? නැහැ. ඇයි? ඒ හේතු තියෙනවා නිරෝධයි. එහෙනම් අන්නේ හේතු තුන නිසා හටගත්ත යම් දුක්ඛ ස්කන්ධයක් විඳින්න තියෙනවා නම් සතර අපාගත වෙලා ඒ දුක්ඛ ස්කන්ධයම නිරෝධ නැද්ද? එහෙනම් ඒ දුක්ඛ ස්කන්ධය මුල් කරගත්ත අවිද්‍යාව වැඩ පිළිවෙල නිරෝධ නැද්ද? එහෙනම් සතර අපාගත වෙන මට මේ අවිද්‍යාව නිරෝධ නැද්ද? නිරෝධ. නේ? එහෙනම් මෙන්න මේක නා මම මොන කළද මේ සෝදාපන්න ඵලය ලබන්නේ? බණහලද භාවනා කළද? බණහල. අර ඔබතුමා කිව්වා අසා දැනගත කාරණේ මෙනෙහි කරනව කර්මස්ථාන. මට කියන්න මේ කර්මස්ථානේ සජ්ජායනා කරන්න මෙනෙහි කරන්න නම් අසා දැනගත කාරණයක් තියෙනව නේද? ඔන්න ඒ ටික අහගෙන ඉන්න මොකද දැනගත්තේ? දැන් යමක් අහගත්තනේ. ඔන්න ඒ ටික අහගන්නකොට මොකද හිතෙන්නේ? නෑ අර ලොකුතුමා කිව්වේ සෝතාපන්න මුලින්ම කිව්වේ අසාධනගත කාරණේ කර්මස්ථාන සජ්ජායනා කරා කියනවා කියලා. එතකොට දැන් අපි කර්මස්ථාන සජ්ජායනා කරන්න අසාධනගත කාරණයක් තියෙනවද නැද්ද? ඒත් අන්නේ අසාධන ගන්න වෙන්නේ දන කෙනෙක් නේද? ඒ අසාධනගත ක්‍රියා ටික දැනගත්තම මොකද හිතෙන්නේ? මම භාවනා කරන්න ගත්තේ නෑ. දැන් කලින් දැන් ඔබතුමා ඔව්. ඔව් හරි ඒ උපදෙස් දෙන්නේ මොකටද? මොන සංයෝජන ධර්ම ප්‍රහීන කරගන්නද? ආ එතකොට මෙතන දැන් ඔන්න අපිට අසාධනගත කාරණයක් තියෙනවානේ. අසාධනගත කාරණේ දැනගන්න ඕන ටික දැකලා දැනගෙන ඉවරයි. මෙන්න මේ දැනගන්න ඕන ටික දැනගත්තට පස්සේ දැන් තියෙනවා ඒ දැනගත්ත කාරණයට අනුව දකින්න ටිකක්. ඒක තමයි බුදු සාසනය වෙන් කරන්නේ දන්න දක්න කියලා. ඒකයි බුදුහාමුදුරු කියන්නේ සබ්බස සූත්‍රය කියන්නේ දන්න දක්නයිට මේ මම කියමි නොදන්න නොදක්නයිට මේ නොකියමි. දැන් අපි සජ්ජායනා කරලා මෙනෙහි කරලා මේක වඩන්න නම් දැනගෙන තියෙන්න ඕනේ. අන්නේ දැනගන්න ටික දැනගත්තට පස්සේ තමයි දැනගන්නකොට වෙන දේ තමයි මේ වෙන්නේ. හරියට දැනගත්තම දැනගන්න ඕනේ දැනගන්න. නේ? එහෙනම් මෙන්න මෙතනදී දර්ශනයෙන් සහ භාවනාවෙන් පහ වෙන කෙලෙස් මොන මොකද කියන්නේ කියලා. දැන් ඔන්න අපිට හිතිච්ච උත්තරයක් තිබ්බා. අපි අපේ හිතිච්ච උත්තරයක් තිබ්බා. ඒ අනුව සෝතාපන්න වෙච්ච සෝතාපන්න වෙච්ච විදිහක් වෙනවා. දැන් බලන්න ඕනේ මෙන්න මේ කෙලෙස් ටික විඳින්නේ කොහොමද කියලා. බලන්න මොකද කියන්නේ කියලා. නෙති ප්‍රකරණේ 29 වෙනි පිට. මේ ප්‍රශ්නය අනුසද්දි විචාරයි. අනුසද්දි පුරුෂයන් එක්කම විචාරයේ දෙයක් මේ මොකද මේ කියන්නේ මේ නිර්වාණ අවබෝධය අසංගත ධම්ම කොහොමද අපිට ලැබෙන්නේ කියන එකයි මේ අහන්නේ විස්තර ගන්න. එහි සමුදය දර්ශන භූමිනියෙන්ද භාවනා භූමියෙන්ද යන භූමි දෙකෙන් ප්‍රහීන වේ. ඒක අපිට තියෙන මෙන්න මේ මේ නිර්වාණ අවබෝධය කරගන්න තියෙන කරුණු කාරණා ටික නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය මෙන්න මේ චතුරාර්ය සත්‍ය කොහොමද වෙන්නේ? සමුදය හේවත් අන්න ඒ ඒ ටික දර්ශන භූමියෙන්ද භාවනා භූමියෙන්ද ප්‍රහීන වේ. දෙකම ප්‍රහීන වෙනවද නැද්ද? දර්ශන භූමියෙන් ප්‍රහීන වෙනවා. භාවනා භූමියෙන් ප්‍රහීන වෙනවා. දර්ශන භූමියෙන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීන වෙති. දර්ශනේ මොකද පහ වෙන්නේ? බලන්න මොකද කියන්නේ? දර්ශනේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීන වෙති. ඒක මොකෙන්ද ප්‍රහීන වෙන්නේ? දර්ශනේ. ඊළඟට මොකද කියන්නේ? භාවනායෙන්. කාමච්ඡන්ද ව්‍යාපාද රූප රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන සත් සංයෝජනයෝ ප්‍රහීන වෙති. එහෙනම් භාවනාවේ ප්‍රහීන කීයක් තියෙනවද? භාවනාවේ හතක් තියෙනවා. දර්ශනේ තුනක් තියෙනවා. එතන තුනක් ප්‍රහීන වෙනවා. දර්ශනෙන් හතක් ප්‍රහීන වෙනවා භාවනාවේ. දැන් මේවා මොකක් හරි අපිට ඕන විදිහට මාරු කරගන්න පුළුවන්ද? මට හිතෙනවා මෙන්න මෙහෙම. කොහමද? සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත පරාමාසත් මට හිතෙනවා භාවනාවෙන් පුළුවන් කියලා. ඒ කාට හිතෙන එකද? ඒ අපිට හිතෙන එක. හොඳයි. දැන් බුදු දේශනාවේ මොකද තියෙන්නේ? සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත පරාමාස දර්ශනයෙන් පහවෙති. දැන් අපිට හිතෙන දේ හරියන්නේ නැහැ කපට. අපිට নানা ප්‍රකාරය හිතනවා. මම කියන්නේ අපි හිතන්නේ කිනකොට අපිට එක එක හිතෙනවා. අපිට හිතේ එකම හරියන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මොකද කියලා කියන්නේ කියලා බලන්න ඕනේ. එහෙනම් මෙන්න විස්තර කරනවා. හරියට බලන්න. මේ නිකන් එකක් මෙන්න තිප්ප කරන්නේ. අපි අපි මේ නිතිපතම විස්තර කරන්නේ නේද? මෙන්න මේ භාවනාවෙන්ද දර්ශන භූමියෙන්ද ප්‍රහීන වෙන විදිහ විස්තර කරනවා. මොෝන් කාමාදී ත්‍රිධාතුකයන්ගේ සං දස සංයෝජනය මෙන්න මේ සංයෝජන ධර්ම 10. එහෙනම් මේ ලෝකේට අපි බඳලා තියෙන සංයෝජන ධර්ම කීයකින්ද? 10කින් බංගලා තියෙනවා. 10න් 3ක් කැඩෙනවා දර්ශනෙන් 7ක් කැඩෙනවා භාවනා. දැන් අපි මෙන්න මේ පළවෙනි දර්ශනෙන් කැඩෙන්න ඕන 3 කඩා ගන්නේ නැතුව භාවනා කරන්න කියන්නේ මොකෝ වෙන්නේ? දර්ශනෙන් පහ කරගන්න ඕන ටික පහ කරගන්නේ නැතුව අපි භාවනාවෙන් පහ කරගන්න ටික පහ කරගන්න කියොත් මොකද වෙන්නේ? වැඩි පැටලිලා පැටලෙනවද නැද්ද? මේ කියන්නේ තේරෙන්නේ නැත්නම් කියන්න හොඳයි බය නැතුව කියන්න මම දෙවි දෙපාරක් හරි කියන්න. මොකද මේක මේ ඉක්මම වෙච්ච බැලින් නිවන් දකින්න බෑ හරියට තෝරගෙන ඉන්නම මොන කරන්නේ? එහෙනම් මෙන්න මේ දෙක හරියට කොටස් දෙකෙන් කරගන්නවා. එහෙනම් එක කොටසක් තියෙනවා දර්ශනෙන් එක කොටසක් තියෙනවා භාවනාව. ඒක දර්ශනේ මොනවද ප්‍රහීන වෙන්නේ? භාවනාවේ මොනවද ප්‍රහීන වෙන්නේ? ඒකනේ බුදුහාමුදුරු කියන්නේ මම දේශනා කරන්නේ දුටු නිවනකට යන මඟක් කියලා. ඉතින් දුටු නිවන කරන මගක් නම් නිවන දකින්න ආකාර දෙකක් තියෙනවා. පළවෙනි නිවන නිවන දකින්න එකක් තියෙනවා. ඒ දැක්ක නිවන පූර්ණ කරගන්න ඊළඟ තව ටිකක් තියෙනවා. ඉතින් දකින්න තුපා පූර්ණ කරගන්නද? දැන් මුලින් දකින්න ඕනේ. අන්න දැක්ක නිවන පූර්ණ කරගන්නවා තව දුරටත් ඊළඟ ටිකේ. ඒකට භාවනාව ඕන වෙනවද නැද්ද? ඕන වෙනවා. හැබැයි තව කෙනෙක් වෙන මේ දැනගන්න ඕන එක දර්ශනයෙන් පහ කරගත්ත සක්කාය දිට්ඨිය මේක පහ කරගත්ත කෙනා තව දුරටත් බණ අහනකොටත් මේ ටික ටික වෙනවා. ඒක ඉස්සරහට පෙන්නන්න. බණ කියනකොට බණ අහනකොට ඒක තමයි තියෙන්නේ. සජ්ජායනා කරනකොට අසාධනගත කාරණේ සජ්ජායනා කරනකොට මෙනෙහි කරනකොට පංචා මේ මේක මේ මේ මොකද අපේ මේ නිර්වාණය ලබා ගන්න ආකාර විමුක්තිය ලබා ගන්න ආකාර විස්තර කරන විමුක්ති ආයතන සූත්‍රය. අපි ඉස්සරහට ගන්නවා. නමුත් මේ මුලින් පෙන්නන්නේ මොකද්ද? මෙන්න මේ සංයෝජන ධර්ම 10 ටික නිරුද්ධ වෙන විදිය. හරිනේ? එහෙනම් ඔන්න දැන් අපි අර මුලින්ම අපිට හිතිච්ච එක දැනගත්තා. සෝවාන් වෙච්ච සෝවාන් වෙච්ච විදිය දැනගත්තා. මෙන්න ඒක ත්‍රිපිටකේ හරියට තවත් සනාථ කරන තැන. මේක මතන ධම්මසංගණි ප්‍රකරණේ විස්තර කරනවා මේ විදිහටම කවර ධර්මයෝ දර්ශනෙන් පහක භව්‍ය හේතු ඇත්ත හරියත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාසය වෙන තුන් සංයෝජනයයි භාවනාවේ මොනවද කියලා විස්තර කරනවා ඊළඟට මාර වගේම කෙලසුන්ගේ අවශේෂ ලෝභ දේශ මොහත් එක්ක හට ගන්න ප්‍රහාණයන්ගේ ඉතුරු සංයෝජන ධර්ම ටික ප්‍රහීන කරන විදිය විස්තර කරනවා එහෙනම් මේක දර්ශනෙන් පහ කරන කොටසක් තියෙනවා භාවනාවෙන් පහ කරන කොටසකුත් තියෙනවා හරිනේ එහෙනම් දර්ශනෙන් පහ තබ්බ භාවනාවෙන් වෙන් ලබන ආහා දෙකෙන් ලබන මගපල තමයි මේ විස්තර කරලා තියෙන්නේ මෙන්න මේකෙදී මෙන්න මේ දර්ශනෙන් පහ කරන කොටසේ වැටෙනවා ඒ දර්ශනා භාගික සූත්‍රය විස්තර කරනවා ඒක බීජ කෝලං කවර සතක් කතුපරම සදාන් සාරි ධම්මාන සාරි මේ කියලා මේක මෙතන විස්තර කරන්න මොකද මේ නිවන් දකින්න අයගේ ස්වභාවය. ඒකෝර මෙන්න මේක ඒක බීජ කට්ටේ ඉන්නවා කෝලම් කෝල කියනවා. ඒක මෙතන විස්තර කරන්න ඇත්තම ඒ ඒ ප්‍රඥා මට්ටම අධිකයි. අර ඉන්ටල් එකේ ප්‍රශ්නයක් ඇහුවා කෙනෙක් මට ඒක දුන්නේ අහ ප්‍රශ්න උත්තරේ දෙන්න මෙතන. අර විශාකාසිත දේවිය මේක තෝරගෙන ඇයි යාද්දාගේ සෝතාපන්න වෙන්න විතරක් පුළුවන් උනේ කියන. ඒක නා අනිවාර්යයෙන්ම ඒක බීජ නෙමෙයි. ඒක බීජ නම් ඒ සැරේ විතර බීජ එතන ඉවරයි. ඒක බීජ නෙමෙයි. ඒ හින්දා මෙන්න මේ මෙන්න මේ අන්තිම කොටේ ඉන්න පුළුවන් ඒකුණත් බෙදෙනවා ඊට පස්සේ කොටස් වලට සදාන් සාරි ධම්මාන සාරි ප්‍රඥා මෙන්න විස්තර කරගෙන යනවා. හරි. මෙන්න මේකදී අපිට එනවා ඇත්තම දැන් මේ සතර සෝතා දැන් අපි අහගත්ත කාරණේ බලමු ඊළඟ කාරණේත් එක තවත් වැදගත් වෙනවා. මොකද දැන් ආගත්තේ අපි අපිට සෝතාපන්න වෙනවා නම් සෝතාපන්න වෙන්න තියෙන්නේ මොනවා කොහොමද? බණ ටික අහලා. නේ? වෙන ක්‍රමයක් නැති බව මනාලෙස තේරෙනවා. එහෙනම් මෙන්න මේකෙදී සාරිපුත හාම සාරිපුත මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ අතර සිද්ධ වෙන ඍජු සාකච්ඡාවක් තියෙනවා. මෙන්න මේ ඍජු සාකච්ඡාවේදී සාරිපුත හාමුදුරන්ගෙන් අහනවා සාරිපුත වහන්සේ ආයුෂ්මත සරියුත් පෙරණෝ භාගතුන් වහන්සේට වෙතෙලඹ භාගතුන් වහන්සේ එකත් පසක වුණා එකත් පසක වුණ ආයුෂ් පෙරණුට භාගතුන් වහන්සේ මේ වදාළසේක සාරිපුත්ත සෝවාන්නක සෝවාන්නකයි කියනු ලැබේ සාරිපුත්ත සෝවාන්නක කවරේද වහන්ස සෞ සෞරිප් සෙවම සෝවාන්නකගේ සත්පුරුෂ සේවනේ සදාහම් ඇසුම සෝවාන්නකගේ නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අංගතිය. දහම් අනුදම් පිළිවෙත සෝවාන් අංගතිය. එහෙනම් මොකද කියනවා? කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම පටිපදා කියන සතර සෝතාපට්ටි අංග විස්තර කරනවා. මෙතනදී කියනවා මැනවි මැනවි සාරිපුත්ත, එයයි සෝතාපට්ටි අංග. එහෙනම් හතරකට වඩා තව එකක් තියෙනවද? හතරකට වඩා එකක් හරි තියෙනවා නම් බුදුහාමුදුරුවෝ මැනවි මැනවි කියන්නේ නැහැ. ඇයි මැනවි මැනවි කියලා අනුමත කරේ? එච්චරම තමයි තියෙන්නේ. එහෙනම් මේකට වඩා එකක් හරි වැඩිපුර අපිට දාන්න පුළුවන්ද? එහෙනම් මොනවද තියෙන්නේ? කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි කාර්යය මොකක්ද? සද්ධර්ම ශ්‍රවණය. එහෙනම් මොකද තියෙන්නේ? දැන් මේකට අපි මොකක්ද අලුතෙන් දාගත්තේ? ඔය කල්යන මිත්‍ර දෙනාට මොකක්ද අලුතෙන් දාගත්තේ? අනුභවනා. ඒතර පස්වෙනි එක අපි දාලා නැද්ද? ඈ? අපි දාලා. අපි දාගෙන නේ. දැන් පස්වෙනි එකක් එහෙම දාලා තියෙනවා. දැන් තියෙන්නේ හතරයි. දැන් හතරේ තියෙන ධර්ම ශ්‍රවණය. ඉතින් සද්ධර්ම ශ්‍රවණය කියන එකයි භාවනාවයි කියන එකයි දෙකම එක නම් අර විදියට සංයෝජන ධර්ම 10 දෙකට කඩන්නේ නැහැ. දසනේ පහත පොකොටසයි භාවනාවෙන් පහත පොකොටසයි දෙක කඩන්න ඕනේ නැහැ නේද? එහෙනම් ඔක්කොම එකට එකට තියෙනවනේ. ඇයි මේ දෙක කඩලා තියෙන්නේ? ඇයි මොකද්ද ගිහිල්ලා මෙනෙහි කරන්නේ? මෙනෙහි කරන්න ඕන කාරණේ අර සබ්බඥාරි උතුමේ කායන මේක හරියටම අහගන්න ඕනේ. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝමනසිකාරී ධම්මානුගම පරිපදා. ඔව් ඒක ඊට පස්සේ එනවා. එතකොට මෙතනදී මොකද? මෙන්න මෙතන වචනයක් එනවා සද්ධර්ම ශ්‍රවණය. වෙන්නේ නැහැ. මොකක්ද ඉන්නේ? සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය නම් සද්ධර්මම තමයි ඒකනේ. ඒකයි වෙනස් වෙන්නේ නැහැ. හරි මේක නේකනේ. වටිනම එක. සද්ධර්ම. මෙන්න මේක තෝරගන්න ගියාම චූටි කාරණයක් තියෙනවා තෝරගන්න හරි ලේසි. මේ ලෝකේ ධර්ම කියලා කොටසක් තියෙනවා. නිකන් සාමාන්‍ය විහාරෙදී ධර්ම ටිකක් කියලා විස්තර කරනවා. අධර්ම කියලා කොටසක් තියෙනවා. පොඩි සරල කාරණයක් කියන්නේ. ප්‍රාණඝාතයක් කරන එක ධර්මයක්ද අධර්මයක්ද? ප්‍රාණඝාතයක් කරන එක ධර්මයක්ද අධර්මයක්ද? අධර්මයක්. ප්‍රාණඝාතයෙන් වැළකෙන එක ධර්මයක්ද අධර්මයක්ද? දින මෙච්චර කල්පනා කරන්නේ. ආදරම කිය බැහැ උත්තර දෙන්න තමයි උත්තර දෙන්න තියෙන ඉන්නයි. ඕගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. හොරකමක් කරන එක ධර්මයක් ධර්මයක්ද? හොරකම කරන එක අධර්මයක්. හොරකමෙන් වැළකී ඉන්න එක ධර්මයක්. ඔයගේ ඔය පහම කරන ඒවා අධර්මද ධර්මද? පහම කරන ඒවා අධර්මනේ. දැන් මේ පස්පව් කියලා කරන එක අධර්මනේ. හරි. ඕකෙන් වැළකී ඉන්න එක ධර්මනේ. හරි. මට පොඩක් අවංකවම කියන්න. ඇත්තටම ඔය ටික ධර්මය ධර්මය කියලා ඔයගොල්ලෝ දන්නේ කොහොමද? ඈ? කාගෙන්ද අහගත්තේ? කාගෙන්ද? කලින් මෙතන අහලා දැනගත්ත ඔය ධර්මය තමයි කියලා. අපි වෙන දහමෙන්. හරි. කවුරු හරි මෙතන ඉන්නවද මොන්ටිසෝරියේදී ක්‍රිස්තියානි ඉස්කෝලේ ගිය කවුරු හරි? නැද්ද? හරි. කවුරු එකෙක් ඉන්නවා වාසිය ගැහුවේ. කවුරු ඉන්නවද එකෙක් හරි? හරි. මොන්ටිසෝරිය ටීචර් ක්‍රිස්තියානි වුණොත් මෙන්න මේ ටීචර් අපිට උගන්වන්නේ ප්‍රාණඝාත කරන්න කියලා දෙපා කියලා. අපි ටීචර් ක්‍රිස්තියානි කියලා හිතන්නකෝ. ටීචර් අපිට උගන්වන්නේ ප්‍රාණඝාත කරන්න කියලා දෙපා කියලා. මේ බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. ඈ? දෙපා කියලා. හොරකම් කරන්න කියලා දෙපා කියලා. බොරු කියන්න කියලා දෙපා කියලා. අනිත් එක පැත්තකින් කියන්නකෝ. සුරා මේරේ කාමීචාරය. මොන්ටිසෝරිය ඔය තුන කියනෝනේ. දැන් ඒ ටීචර් දැනගෙන ඉන්නේ කොහෙන්ද? අයියා ක්‍රිස්තියානි ආ හොඳ නරක දැන් මොකද කරන්නේ? වෙලප මේකෙන් ආවේ මොකන්ද අපි ආපද දැන් කල්යනා මිත්‍රගෙන ගත්තා කිව්වනේ. මේක යන්න. දැන් දන්නවද නේද? නෑ අරගෙන දන්නවද නේද? එහෙනම් මෙන්න මේ ලෝකෙදී හොඳ ගුණධර්ම දන්නවා. මේවට නීතියම පිළ නැහැ. කර්මෙ නෙමෙයි නීතියම පිළ නැහැ. නෑ නේද? ඒක නීතිය දාලා තින්නේ මේ සමාජයේ යහපත් ලෙස කරගෙන යන්න නෙමෙයි. නීතිය පොලිසිය නීතිය දාලා තින්නේ සමාජයේ යහපත්. එතකොට එහෙනම් පොලිසිය තෝරේ තියෙනවා නීතිය තියෙනවා එතකොට එහෙනම්. දැන් හොරකම් කරලා පොලිසිය ගමින් දෙනවද? නෑ. නේ? දෙන්නේ නැහැ. මෙන්න මේක අපිට වැදගත් වෙන්නේ මේකෙන් හින්දා. මෙන්න මේ සියලු ප්‍රාණඝාත අදත්තා දාන කාමීච්ඡාචාර මේ කියන වැඩ පිළිවෙල ටික නිරත වෙලා හිටපු කෙනෙක් තමයි ජීතවනාරාමයේ යහපත් හිරු දුඳු කරන්නේ. හරි කොහෙද ගියේ සතර පාට ඔය පහෙම වැලකේ හිටපු කෙනෙක් තමයි නිගණ්ඨනාථ පුත්‍ර කොහෙද ගියේ ඔය පහෙම වැලකේ හිටපු කෙනෙක් තමයි නිගණ්ඨනාථ පුත්‍ර කොහෙද ගියේ සතර පාට දැන් කරපු කෙනා ගියා නොකරපු කෙනෙක් කියන්නේ ගියාද නැද්ද ගියා නිගණ්ඨනාථ පුත්‍ර එදා හිටියා වගේ ඔය පහෙම වැලකේ අපිට ඉන්න පුළුවන්ද නිගණ්ඨනාථ පුත්‍ර එදා ඉන්නේ නැතිනේ ඒ හිටියා වගේ අපිට ඉන්න පුළුවන් කියලා මම අහන අවංකවම අපි ඔක්කොම කලින් බොරු කියන්නේ නැතුව ඈ එහෙම හිටපු නිගණ්ඨනාථ පුත්‍රට එහෙම උනා නම් අපි ගාන තියෙන ප්‍රශ්නේ ගැන හිතන්න. ඈ? අපි මිත්‍යා දෘෂ්ටික නෙමෙයි. ඔව් නෙමෙයි නම් හොඳයි. හරි. <laughs> නෙමෙයි නම් හොඳයි. එහෙනම් නිකන් රාජපුත්‍ර ඒ වැඩ පිළිවෙල නොකර හිටියේ දෘෂ්ටිගත වෙලා. නිකන් රාජපුත්‍ර මොකද මේ තුන්දසූ කර ඒ වැඩ පිළිවෙල කරේ දෘෂ්ටිගත වෙලා. තථාගතයන් වහන්සේ කියනවා මේ බුද්ධ දේශනාව සියලු දෘෂ්ටිින්ගේ ප්‍රහාණය පිණිසයි. සියලු දෘෂ්ටිින්ගේ ප්‍රහාණය. ඒකයි දෘෂ්ටිගත වෙලා ඉන්න සියල්ලම දසනේන පහතම කොටසින් කඩලා දාන්නේ. ඒකයි දසනේන කියලා කොටසක් කියන්නේ. අන්න යමන් තමන් යම් දැක්ම කරේනවා දැක්මට අරස් මොකද වෙන්නේ? ඒකයි දෘෂ්ටිගත වෙලා හිටපු සතර අපාගත වෙන සියලු දෘෂ්ටි ටික කඩලා දානවා. ඒකයි මම කිව්වේ කුළු ගෙඩියකින් ගහන්න නැතුව හරියන්නේ නැහැ. නිකන් පොඩි අඬු මිටියකින් තරතල හිටියලා හරියන්නේ නැහැ. කුළු ගෙඩියම ගහන්න වෙනවා. නිකන් මේ 62ක් දුස්ති කඩන්න. මේ ඔක්කොම ඉතිහාස දෘෂ්ටි. ඈ තමන් හින්දා දුක වෙනවා අනුන් හින්දා දුක වෙනවා හිතගෙන දෘෂ්ටි ඔක්කොම. ඔය ඔක්කොම දෘෂ්ටි තමයි කඩන්නේ. එහෙනම් මෙන්න මේ දෘෂ්ටි කඩන්න ටිකක් හයියෙන් ගහන්න ඕනේ. ඔයාලා හිතේනවා ඉතින් නේ. හැබැයි හිතේ ඒ විදිහට ලැබෙන්නේ මොකක්ද? දුකද හැසීමක්. ඔය තුල ලැබෙන හැසීමක් හොනේ. එහෙනම් මේ කොහොම හරි කරන්න වෙනවා. එහෙනම් මෙන්න මේ සෝතාපට්ටි අංග හතරදී මෙන්න මේක වෙනවා. මම මේකට විස්තර කරන්න ගියාම අතන එනවා. මෙන්න මේ ධර්මයයි අධර්මයි කියලා මේ ලෝක සම්මතයේ තියෙන මෙන්න මේ දෙකම ඉක්මවා යනවා මොකද්ද? සද්ධර්මය. එහෙනම් සද්ධර්මය අති දුර්ලභයි කියලා නේ අහලා තියෙන්නේ. ද ධර්මය අති දුර්ලභයි කියලා. සද්ධර්මය අති දුර්ලභයි. මෙතන කියන්නේ මොකද්ද? සදහම් ඇසුම. සද්ධර්ම කියන්නේ. නේ? එහෙනම් මෙන්න මේක හරියටම අපි තෝරගන්න වෙනවද නැද්ද? මේක තෝරගන්නවා. සද්ධර්ම. එහෙනම් මෙන්න මේකෙදි වෙන වැඩ පිළිවෙලක් මම පෙන්නන්නම් අපි ඌටිය තෝරගන්න. මේ ලෝකයේ කෙනෙක්ට කරන්න පුළුවන් 10 12 වැඩ තියෙන කීයද? කරන්න තියෙන වැරදි වැඩවලද කීය තියෙන්නේ? 10. 11 වෙනි එකක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ කරන්න තියෙන ඕනම වැරද්දක් ওই 10ට අයිති වෙන්න මොනවද නැද්ද? මොන වැරද්දක් කරා? ඇයි 11 වෙනි එකක් නැහැ? නේ? එහෙනම් මෙන්න මේ 10ට අරන් වෙනවා. එහෙනම් මෙන්න මේ මේ දසකුසලේ පෙළ ගැසුවාට පස්සේ පළවෙනි එක මොකද්ද? පළවෙනි එක මොකද්ද? ප්‍රාණඝාතය. 10 වෙනි එක මොකක්ද? මිත්‍යා දිට්ඨිය. පළවෙනි එක ප්‍රාණඝාතය. ඊළඟ මේ පැත්තෙන් කෙලවෙලා තියෙන මොකද්ද? මිත්‍යා දිට්ඨිය. එතකොට මෙන්න මේ ලෝකේ අපි වැඩ පිළිවෙලක් කරගෙන යනකොට මේ ලෝකෙත් එක්ක යන වැඩ පිළිවෙල තුල අපි මොකක් හෝ දෙයක් දකිනවා. දකිනකොට අතන තථාගතයන් වහන්සේ පෙන්වන සෝතාපන්න කෙනෙක් ඉන්නකරන අකුසල් 6 තියෙන්නේ. අකුසල් 6න් අම මරන්නේ තාත මරන්නේ රතන් වහන්සේ මරන්නේ බුදුන්ගේ ලේවලවන්නේ සංඝ බීජ කරන්නේ නැහැ. පහක් කරන්නේ නැහැ. එහෙනම් මේ සද්ධර්මයේ තුලින් පහර වදින්නේ පළවෙනි එකටද 10 වෙනි එකටද? මේ දසකුතේ පෙළ ගැස්වම පළවෙනි එකට පහර වදින්නේ 10 වෙනි එකටද? පළවෙනි ප්‍රාණඝාත නෑ නෑ ඒව නෙමෙයි. දසකුසල පෙළ ගැස්සනවනේ. ප්‍රාණඝාත දත්තා දාන කාම මෙහෙම පෙළ ගැස්සනවනේ. මෙහෙම පෙළ ගැස්සම පළවෙනි කරන ප්‍රාණඝාතය. කයින් කරන වැඩි ටික වචනින් කරන වැඩි ටික සිතින් කරන වැඩි ටික යනවනේ. මේක දහවෙනි කරන විචාරිත්‍ය. එතකොට මෙන්න මේ දැන් සද්ධර්මයේ තෝරගත් ආරසාවකයේ නොකරන අකුසල හය සෝතාපන්න ආරසාවකයේ නොකරන අකුසල හය තියෙන්නේ. හයෙන් අමරණ දාලා පහක් තියෙනවා. ඊළඟට ඉබ්බ දහවෙනි එක මොකද නියත විචාරිත්‍යයක් වන්නේ. ඒ නියත විචාරිත්‍යයක් වන්නේ ආරසාවකයක් වෙන්න නම් මේ සද්ධර්මයේ තෝරගන්නකොට දසකුසලේ පහර ගහන්නේ පළවෙනි එකට දහවෙනි එකට ගහන්න. කොහොමද පහර ගහන්නේ? දහවෙනි එකට. එහෙනම් මෙන්න මේ දහවෙනි එකට පහර ගහන එක මෙතෙක් කල් අපි කරේ අර පළවෙනි එකට ගහ හිටියද නැද්ද? අනිකට අරුත පළවෙනි පහට ගැහුවා. රාණකාත අද තමයි ඔක්කොම ගැහුවා. හැබැයි මේව නොකර ඉන්නේ හොඳ නැද්ද? හොඳයි. හැබැයි ඒක හොඳයි කියලා ඒක නොකර හිටියට වැඩකුත් නැහැ. දුස්තිගත වෙලා නම් ඒකත් නොකර ඉන්නේ. ඒ කොහේ හරි දුස්තිගත ඉන්නේ. නේ? එහෙනම් සෝතාපන්න ආරසාවය කියන අර ඉස්ලාම් පෙන්නන මොකද්ද? ස්පර්ශ ආයතන හය ආසාදී ආදී නිස්සාරණේ දකින්න කිව්වේ. අන්න ඒක දැක්කනම් ඒක නා ඉන්නේ වැඩ පිළිවෙල කරලා තින්නේ මොකෙන්ද? මේ මිච්ඡා දිට්ඨිය මුල් කරගෙන. මේ මිච්ඡා දිට්ඨිය තමයි පහරම දෙන්නේ. ඔක අනිත් පැත්තෙන් ගත්තොත් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග පටික රූපරාග රූපරාග මහාන උද්දච්ච අවිද්‍යාව කියන 10ක් තියෙනවා. මෙන්න මේ 10ත් පහර ගහන්න ඕනේ කොහෙද අපි? පහ ගහනකොට කොතනද? අවිද්‍යාවට පහර ගහනවා. එහෙනම් අවිද්‍යාවට පහර ගහනකොට වෙන්නේ මොකද? මේ පැත්තෙන් තුනක් ගලවලා යනවා. පහර ගහන්න එක දිහාවකට ගලවලා යන්නේ වෙන දිහාවකින්. දැන් උදේ ඉඳන් රැ වෙනකම් මේ සකායිතිය ඔය හිටියොත් මොකෝ වෙන්නේ? සකායිතිය කාට පාඩම් කරගන්නවා? උලද පහර ගහගන්න. බෑ එහෙනම් කොහෙද පහර ගහන්න ඕනේ අපිට? අවිද්‍යාවට. එහෙනම් අතන ඉස්සර වෙනවා අවිද්‍යාව කියන්නේ මොකද? ස්පර්ශ ආයතන හයේ ආස්වාදී ආදීන නිස්සරණය තතුසේ නොදැනීම. එහෙනම් ඔන්න ඔක තතුසේ දැනගන්නකොට මොකද වෙන්නේ? මෙතන අවිද්‍යාවට පහර වදිනාත් එක්කම අවිද්‍යාව මුල් කරගත්ත සතර පාගත වෙන සංයෝජන ධර්ම තුන කඩ ගන්නවා. මෙන්න මේ සංයෝජන ධර්ම තුන සදාටම ගලවලා යනවා. එහෙනම් අර අජය කසප සූත්‍රයත් එක්ක හොඳට තේරෙනවා හැම වෙලාවෙම පහර ගන්න කොහෙද? අවිද්‍යාවට විතරයි. අවිද්‍යාවට පහර ගන්නකොට ඊට අදාළ මට්ටමට ගලව ගලව වෙනවා. එහෙනම් දැන් අර පළවෙනි අවිද්‍යාවට හරියට මෙන්න මෙතන හොඳට දෑත බදලා කුඩු ගෙඩියකින් ගැහුවා නම් මෙහෙන් ගල් තුනක් ගැලෙනවද නැද්ද? මේ ගල් තුන ගලවපු ගම බැම්ම ශක්තිමත්ද දෙදරනවද? හරි හොඳට ශක්තිමත් තිබ්බ බැම්ම ගල් තුනක් ගලවලා ගිය ගමන් ඉතුරු ඉතුරු ටික ශක්තිමත්ද දෙදරන ගන්නවද? දැන් මොකෝ ටිකෙන් ටික. ආ ටිකෙන් ටික ගැලවි ගැලවි යනවා නේද? එහෙනම් නිතරම මේක මේක ගැලවි ගැලවි යනවා කොහෙටද ගහන්න ඕනේ පාර? අවිද්‍යාවට තමයි. ඇයි? එතන තමයි මූල බීජය. මූල බීජයට පහර ගහන්න නැතුව අතරමඟින් ගහන්න ගියාට හරියන්නේ නෑ ඒක ආසාරයට නිර්වචනයක් දෙන්න කතා කරන වංශේ. මේ මේ අවිද්‍යාවට නිර්වචනයක් දෙන්නේ. ආසාරය ආදී නිස්සන්නේ තතුසේ නොදැනීමයි කියලා. නේ. ඒතර මෙන්න මෙතනදී දැන් අවිද්‍යාව කියන්නේ ඒක ඒ කරුණ කාරණාට ගන්නවා. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. මොකක්ද තියෙන අවිද්‍යාවට? හේතුවක් තියෙනවා. මොකක්ද අවිද්‍යාවට හේතුව? අවිද්‍යාවට හේතුව බුදුහාමුදුරු විස්තර කරනවා පාප මිත්‍ර සේවනයයි. මොකද්ද? අවිද්‍යාවට හේතුව පාප මිත්‍ර සේවනය. කවුද මේ පාප මිත්‍ර සේවනය කියන්නේ? පාප මිත්‍ර කවුද? පාප මිත්‍ර සේවනය තමයි අවිද්‍යාවට හේතුව. ඕනම දෙයකට හේතුවක් තියෙනවනේ. ඉබේ හර ගන්න යන එකක්වත්. එහෙනම් පාප මිත්‍ර සේවනයක් තියෙනවා. මොකද මේ පාප මිත්‍ර සේවනය කියන්නේ? ඈ? සී සද්ධර්මය නොදැකය. ඒ කවුද? ඈ? මොකද මට හරියට ඇහෙනවද? කල්යාණ මිත්‍ර නොවන අය. ඒ කවුද කියලා මට අහන්න. ඈ? අසුතව පුතජන. ඒ කවුද? මෙහෙම පාප මිත්‍ර හොයන්න ගියොත් වැඩි ටිකක් අමාරුයි. පාවනිත වැඩින්න ඕනේ නෙමෙයි. ඇහෙන් රූප කණේ ශබ්ද දිවෙන් රසනාසයෙන් ගන්න කයින් පාස මනෙන් ධම්ම. කය පොළ හය පොළත් එක්ක මිත්‍ර වෙලා සේවනය කරන්න යනවා නම් එතන පාපමිත සේවනයට වැටෙනවා. නැත්නම් කාටද? අල්ලපු ගෙදර මිනිස්සයා පාපමිත්‍රයා. ඒ පාපමිත්‍රයා හින්දා දුක හටගන්නේ. ඒ අල්ලපු ගෙදර මිනිස්සයා හින්දා දුක හටගන්නේ. එහෙනම් අර රස සූත්‍රෙත් එක්ක පරස්පරයි. ඒ වෙන්න බෑ. නේ? එහෙනම් යම් තැනක මිත්‍රත්වයක් ගොඩ නැගුවාද? අන්න එතන සංගණිකා දෝෂයි කියලා කිව්වේ ඒකයි. මෙතන එතන සංගණිකා කියන්නේ මේ කෙලෙස් උපදවා ගන්න වැඩ පිළිවෙලක්. මිත්‍රත්වයක් ගොඩ නැගුවම. එහෙනම් අන්න පාපමිත්‍ර සේවනයට වැටෙනවා. අපි පාපමිත්‍ර සේවනයට වැටෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ තමයි ඊළඟට එන්නේ. මොකද හේතුව මිත්‍ර වෙන්නේ මොකකින්දද? ඒකෙන් යම්කිසි තෘප්තියක් ලබා ගන්න මේ හිතෙන හින්දා. ඉතින් මෙන්න මේක තවත් කියනවා අපි ඔන්න ආශ්‍රව ටික පහ කරන්නකොට පහකටු ආශ්‍රව හත ආකාරයෙන් විස්තර කරනවා අර ආකාරයෙන් තවත්. දැන් අතන සෝවන් වුණින් පහකටු ආශ්‍රව විස්තර කරගත්තා. එතනදී විස්තර කරනවා මෙන්න මේ මහණෙනි සෝවන් වුණින් පහකටු ආශ්‍රව කවරේ දෙයක්. සංවරේ පහකටු ආශ්‍රව කියලා විස්තර කරනවා. මේක විස්තර කරන සබ්බස සූත්‍රයේ සෝවන් වුණින් පහකටු ආශ්‍රවය, සංවරේ පහකටු ආශ්‍රවය, ප්‍රතිවේක්ෂාවෙන් පහකටු ආශ්‍රවය, අදිවාසයෙන් පහකටු ආශ්‍රවය, පරිවර්ජයෙන් පහකටු ආශ්‍රවය, විනෝදයෙන් පහකටු ආශ්‍රවය කියලා ආශ්‍රව ටික විස්තර කරනවා. ආශ්‍රව හතයි තියෙන්නේ. අන්තිමක තමයි භාවනාවෙන් පහකටු ආශ්‍රවය. එතන මෙන්න මේ මේ මේ සංයෝජන මේ ආශ්‍රව ටික විස්තර කරනවා සෝවන් වුණින් පහකටු ආශ්‍රවයක් වෙනම තියෙනවා. ඒ වගේම සංවරයෙන් පහකටු ආශ්‍රව ටිකක් තියෙනවා. පරිවර්ජයෙන් මේ ප්‍රතිවික්ෂාවෙන් පරිවර්ජයෙන් විනෝදනයෙන් භාවනාවෙන් කියලා මෙන්න මේ සබ්බාසෝ සූත්‍රයේ මම මේ සාකච්ඡාවේ අන්තිම දවසේ කවදා හරි මේ ඉවර කරන දවසේ සම්පූර්ණයෙන්ම කරනවා. එහෙනම් බය වෙන්න එපා. මේ සබ්බාසෝ සූත්‍රයේ තියෙන ආශ්‍රව ටික හතම විස්තර කරනවා. එකින් එක එකින් එක අරගෙන හැම සාකච්ඡාවකදී. හරි. මේකත් එක්ක ගිමාන සූත්‍රයේ මූලපය සූත්‍රයේ මේක ඔක්කොම එකින් එක අරගෙන විස්තර කරනවා සම්පූර්ණයෙන්. එහෙනම් අපි එදාට මේ ආශ්‍රව ටික සම්පූර්ණයෙන් විස්තර කරමු. හැබැයි මේ ඔක්කොම කතා කරන්නේ දැන් කතා කරන්නේ මොකද? සෝවාන් නුවණින් පහළ වූ ආශ්‍රව ගැන විතරයි. ඒක තමයි කතා කරගෙන කතා කරගෙන යන්නේ අපි. හරි. එතකොට මෙන්න මේකෙදී මේ දසනෙන් පහත අපි භාවනා පහත කොටස කියන එක හෙවත් සෝවාන් ඵලෙන් පහවන ආශ්‍රව මොනවද කියන විස්තර කරගත්තාම මෙන්න තියෙනවා ඒ කතාව. අර අර සබ්බාසෝ සූත්‍රයේ විස්තරය. මානිනි සෝවාන් වුණින් පාගලතු ආශ්‍රව කවරේදත් මානිනි මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදක්නා වාර ධර්මයේ නොහිකුණු බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ ආදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහිකුණු අසුත පුතජනත මේ මෙනෙහි කළ යුතු ධර්මයක් නොදනි මෙනෙහි නොකළ යුතු ධර්මයක් නොදනි මෙනෙහි කළ යුතු ධර්මයක් නොදන්නා මෙනෙහි කළ යුතු ධර්මයක් නොදන්නා හේත මේ ධම් ධර්මයක් මෙනෙහි කරේ නම් එහෙම මෙනෙහි කරනවා මෙනෙහි කරන්න ඕනේ නැති එක දැන් මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරන්නේ නැහැ මෙනෙහි කරන්න ඕනේ නැති එකම මෙනෙහි කරනවා මේ දැන් මේ සෝවාන් ඵලයට එන කෙනාගේ ස්වභාවය තමයි විස්තර කරගෙන යන්නේ හැබැයි මේක දීලා ඊළඟට අපිට ඕන වෙනවා අනිවාර්යයෙන්ම මම මේක අසීවර එකක් ඔන්න අපිට ඕන කරන කාරණා මෙන්න මේ කන්න. මෙන්න පිටකෝපදේශයේ 280 වෙනි පිටේ. ඒ වික්තිභාරයේ කවරේ දෙයක් යමෙක් කාමයේ සේවනයේ පෙරේද පෞකම්ද කෙරේද අනුසෝතගාමීයි ඒකාන්තයක් නෙවේ සෝවාන් පුගලන්ද කාමයේ සේවනය කරයි තදාංගික වූ පෞකම්ද කරයි. මෙන්න මේක අතිශය වැදගත්. දැන් සෝවාන් කෙනාගේ පෞ සිද්ධ වෙන්නේ නැද්ද? මේ තියෙන මේ කියලා තියෙන ආනන්දර පාප කරන පහ වෙන්නේ නැහැ නේද මිචා දිටිකේ කෙන්නේ නැහැ. හැබැයි පෞකම් කරන්නේ නැහැ කියන්න බෑ. එන්නේ කියන්නේ කාමයේ සේවනය කරයි. කාමයේ සේවනය කරනවා තදාංගු පෞකම්ද කරයි. හැබැයි එතකොට ඒක නා ඒ කාන්තෙන් අනුසෝතගාමී යයි කාන්තෙන් නොවේ. තාම සම්පූර්ණයෙන්ම ඉවර නෑ. ඉවර නැති හින්දා මේ මේක සිද්ධ වෙනවද නැද්ද? මේක සිද්ධ වෙනවා. ඉතින් මේක මෙහෙම නැත්තනම් ඉතින් විශාකා සිටුවේ කවුද මේ අර කුජුතර කුජුතර නෙමෙයි කවුද මේ කුකුර වැද්දාගේ විරිද? ඉතින් පැනලා ගියක ඉතින් එච්චර ප්‍රශ්නයක්ද? එන්න බෑනේ. ඉතින් මේ කාමයේ සේවනය කරයි කියනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන් හැමෝම එහෙම කරනවා කියලා තියෙන්නේ. ඔය වරද වටා ගන්න මට හැමෝම පැනලෙනවද දන්නේ නෑ. ඔයාලා ඒ මේ වැලි කැලේ නිකන් සල්ලා. <laughs> එහෙමද මේ කිව්වේ? මෙහෙම වෙන්න පුළුවන්. වෙච්ච ඔක ආනන්ද හම්බුනට එහෙම උනාද? එහෙම නෑ. උනාද? හිටියනේ මේ මහානදී නේ. හැබැයි හැමෝම එහෙමත් නෑ. සමහර අයට එහෙම උනා. දැන් සාරිපුත හම්බුනට එහෙම වෙලා තියෙනවා. සෝවන් වුණාට පස්සේ. නෑ මේක ප්‍රඥාව වැඩි ටක් ගාලා මේක ගියා. දවස් 15 යන්නේ අඩු මාසෙකින් අරියත් ඵලෙ පූර්ණ කරනවා. අඩු මාස අඩු පාරේ. හැබැයි මෙන්න මේක එයා අනිවාර්යයෙන්ම සමහර විට පවකම් කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැත්නම් සංයෝජන ධර්ම හතක් හටගන්න විදිහක් නෑ. කාමරාග, පටික, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යාව කියලා තවත් සංයෝජන ධර්ම හතක් හටගන්නවනේ. දැන් මේවත් කෙලස්ද නැද්ද? කෙලස්නේ. හැබැයි ඒක නැත්නම් ඇසුරු කළාද නැද්ද? ඇසුරු කළා තියෙනවා. නේ? ඉතින් මෙන්න මේ වගේ එන සෝවාන් පුද්ගලයා වෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? සතර සෝදාපට්ටි අංගවල විස්තර කරනවද? කල්‍යාණ මිත්‍ර සේවනයේ සදර්ම සෝවනයේ යෝනිසෝමනසිකාර්ය ධම්මාන ධම්ම පටිපදා කියන්නේ. එහෙනම් මෙන්න මේ හතරෙන් තමයි සෝතාපන්න වෙන්නේ. එහෙනම් සෝතාපන්න වෙච්ච අයයි ත්‍රිපිටකයේ තියෙන කරුණු කාරණා ටිකෙනුයි අපිට සෝවාන් වෙනවා නම් සෝවාන් වෙන්න තියෙන්නේ මොකෙන්ද? මේකෙන්ද තව එක වෙන මොකකින් හරිද? මේ විදිහටද වෙන විදිහට කියලා අහන්න. මේ ඊළඟට අපිට ප්‍රශ්න එනවා ඒ සෝතාපන්න වෙන්න මොනවද දැන් බණ අහන්න ඕනේ කියලා දන්නවනේ. ඒකත් හරි. දැන් ඊළඟ ප්‍රශ්නයක් එනවා මොනවද ඇසිය යුතු බණ? බණ අහන්න ඕනේ කියලා දන්නවා. සද්ධර්මය අහන්න ඕනේ කියලා දන්නවා. ඊළඟට එනවා මොනවද ඇසිය යුතු සද්ධර්මය කියලා. නේ? එහෙනම් එකම දෙයක් තිබ්බේ. මොකද්ද තිබ්බේ? සෝතාපන්න සූත්‍රයේ පෙන්නන ඕගොල්ලන්ට මොකද කිව්වේ? ස්පර්ශ ආයතන හයේ ආස්වාද ආදීන නිස්සරණය තතුසේ දනීද ඒ කෙනා සිව්ව පයින් වැටේ කිව්වනේ එහෙනම් අන්න ඒ කෙනා අනිවාර්යයෙන්ම මේ ආස්වාද ආදීන නිස්සරණය දැනගන්න වෙනවද නැද්ද දැනගන්න ඕනද නැද්ද දැනගන්න එහෙනම් මෙන්න මේ බණ ආසා සෝතාපන්න වන එහිදී නිවන් පූර්ණ කිරීමට මෙනෙහි කළ යුතු මෙනෙහි නිරෝධ ධර්මය ආසා අවබෝධ කරගන්න එහෙනම් මෙන්න මේ අවබෝධ කරගන්න කාරණේ තමයි දැන් අපිට වැදගත් වෙන්නේ මේ කෙනා අවබෝධ කර මෙනෙහි කළ යුතු කාරණේ මොකද්ද මෙනෙහි නොකළ යුතු කාරණේ මොකද්ද කියලා තමයි අපිට දැන් හරියටම අහගන්න වෙන්නේ ඔන්න ඒ කාරණේ අහගත්ත කෙනා සෝතාපන්න ආරසාවකේ කියලා කියනවා නේ මෙතන යහට 4:20 වෙලාව හේතුව තියෙන්නේ ගොඩක් අය ගෙල්ලීමක් තියෙනවා මේ හවස යනකොට ගොඩක් බස් පරක්කු නිසා හතරමාට මෙතන බස් එකකුත් තියෙනවා ඒ හින්දා ටිකක් යන්න එන්න අමාරුයි මෙතන ඉඳන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ හින්දා අපිට සාකච්ඡාව හතරමාට වගේ නෝ දැන් නතර කරන්න සිද්ධ වෙනවා අපිට ඊළඟ දවසේ මේ ආසාරය ආදීනව නිස්සරණය කියන එක සම්පූර්ණයෙන්ම විස්තර කරන්න වෙනවා ඒ කියන්නේ අන්නේ කරුණු කාරණා ටික තෝරගෙන තමයි ඊළඟට මේ සාකච්ඡාව මේ විදිහටම සඳුදා කරගෙන යනවා ඉරිදට තියෙන මේ සාකච්ඡාව කරන්න ඉතින් ගෙදර ඉන්න තමයි මම කතාව කාටයි පළපෝජනයක් නෙලා ගන්න මේකට කරුණු කාරණා ටිකක් ගැඹුරින් කියනකොට තෝරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා තවදුරටත් මේක තවදුරටත් තෝරගන්න තමයි අද සාකච්ඡාව දාලා තියෙන්නේ ඒක ලබන ඉරිදා තියෙන සාකච්ඡාවේදී ගිය සතියේ තිබ්බ කරුණට එහාට විස්තර කරගෙන යන අනිත්‍යතාවය ඊට වඩා ගැඹුරට විස්තර වෙන ටික විස්තර කරන්න තියෙනවා ලබන ඉරිදා ලබන ඉරිදා ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම ලබන සඳුදා ආපහු නැවත මේ සාකච්ඡාව මේ විදිහට කරගෙන යන් ගිහිල්ලා මේකෙන් කොහොම හරි අපි තෝරගමු මේ අද කම සාකච්ඡාව පුණ්‍ය අනුමෝදලා ඉවර කරලා පස්සේ මොනවා හරි අද සාකච්ඡාව තුළ කාට හරි අහගන්න මොනවා හරි නොතේරිච්ච කාරණයක් තියෙනවා නම් අර ටිකේ මේ අහගමු. ගෙදර ගිහින් පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා බලන්න පොඩි වැඩක් තියෙනවා. කරන්න තියෙන එකම දෙයයි. තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට නැතුව ඒ හිතින් මේ ලෝකේ පාලනය කරේ කොහොමද? ඒ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන හය පොළත් එක ආස්වාද හොයාගෙන පස්සේ දිව්වේ කොහොමද කියලා පොඩ්ඩක් හිතන්න. දැන් හිතන්න යමක් තියෙනවා. දැන් ගෙදර ගිහින් පොඩ්ඩක් හිතන්න. පැත්තකට වෙලා වාඩි වෙලා ඇත්තටම මේක කැමැති ඉෂ්ට වෙන්නේ නැහැ කිව්වා. අනිච්චයි කිව්වා. ඇත්තටම අනිච්චද? ඇත්තටම කැමැති ඉෂ්ට වෙන්නේ නැද්ද? දැන් පොඩ්ඩක් බලන්න. ඊළඟට බලන්න. එහෙම ඉෂ්ට වෙන්නේ නැති කැමැත්ත පස්සේ අපි කොහොමද දිව්වේ එහෙනම්? එහෙනම් අන්න Tamanට පොඩ්ඩක් වැඩේ කණු කන 100 100ක් නැති වුණත් දුවලා තියෙන වැඩ පිළිවෙල තුල මහා මුලා සහගත වැඩක් තියෙන බව තේරෙන්න ගනි ටිකක්. ඒ කරුණ තව තවත් ඉදිරියට තෝරගමු එතකොට. ඒ ඉන්න මේ අසා දැනගත කාරණා ටික පොඩ්ඩක් හොඳට ගෙදර ගිහින් මානසිකාර්ය කරන්න. එහෙම නැතුව අදහලා අපව පැත්තකට දාන්න පුළුවන් එකක් නෙමෙයි නැත වෙන්නේ. අර ස්විම් pool එකේ දත ලියලිය හිටියා වගේ වෙයි හොඳේ. දිග පළල ලියලිය ඉන්නේ. ඒ වගේ වෙයි. ඒක හරියන්නේ නැහැ. දත්ත ටිකක් ඕනේ. දත්ත ටික තමා තුලින් ඊළඟට දකින්න ඇත්තටම මේ වැඩ පිළිවෙල අපි කරේ මේ විදිහට නැද්ද කියලා. ඉතින් මේක මහා මේලක් නෙමෙයි. ඇයි? මොකක් හෝ වැරදියට අපි තාටියක් ඉස්සරහට යව තේරෙයි. වැරදි විදිහට මෙන්න මේ ඉන්ද්‍රියන් 6 වැරදියට පරිහරණය කරලා තියෙනවා. ඔන්න ඉන්දියානු අය වැරදියට පරිහරණය කරලා කියපු එක වරදක් බව හරියටම දැනගත්තා නම් සුසීම සූත්‍රයේ සුසීමට කියනවා සුසීම වරද වරද හැටියට දකින්න එදාටයි ඔබේ ආයතන ටික සංවර වෙන්න ගන්න කියලා. වරද වරද හැටියට දකින්න කිව්වා. එහෙනම් මෙන්න මේ ඉන්දියානු ටික වැරදියට අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ හින්දා තමයි දුක්ඛ ස්කන්ධය හැලේ. තථාගතයන් වහන්සේත් ඔය ඉන්දියානු ටික පාවිච්චි කරනවද නැද්ද? රහතන් වහන්සේත් ඔය ඉන්දියානු ටික පාවිච්චි කරනවද නැද්ද? හැබැයි වැරදි විදියටද? අපි පාවිච්චි කරනවද නැද්ද? අපි මොකද කරන්නේ? ඉතින් වැරදියට පාවිච්චි කරනවා. දැන් මෙන්න මේක හරියට පාවිච්චි කරන විදිය දැනගෙන ඒක භාවිතා බෞලී කතා කරනකොට ආයතන ටික ගිනි ගන්නවද සංවර වෙනවද? මේ සංවර වෙනවද? නේ. සංවර වෙන්න ගන්නවා ටිකෙන් ටික. එහෙනම් මෙන්න මේක තවදුරටත් ඊළඟ සතියේ අපි සාකච්ඡා කරමු. පුණ්‍යානුමෝදනාව කරලා සාකච්ඡාව අද අවසන් කරමු. උතුම් උදාම් සාකච්ඡාව සිදු කිරීමෙන් මහත්ඵල මහානි සඳගෙන දෙන්නා කුසල සම්භාරයක් රැස් කරගත් මේ මොහොතේදී අප නම් මේ බිම්බලප්තන තත් කොටාශයක් උනත් බැග කොමුණාරින් සැරසී සිටියත් එයා කරා උතුම් පුණ්‍ය ශක්තිය පිහිටවන බලාපොරොත්තු වෙන් මියගේ හතරවර්ගය ඥාති කොටාශයක නම් සඳහන් දනනගේ නම් සිහිපත් කරගෙන ඒ වගේම මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා උදව් කරලා යම් කිසි පිරිසක් ඉන්නම් ඒ පිරිස සිහිපත් කරගෙන ඒ වගේම මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා මේ ස්ථානයේ ලබා දුන්නා වූ යම් කිසි ශ්‍රමකතුලකින් වචනකින් මේ ස්ථානයේ සැකසීම සඳහා උදව් කරලා යම් කිසි කෙනෙක් ඒ සිළු දනම සිහිපත් කරගෙන තම තමන්ගේ පින්දීම බලාපොරොත්තු සිළු දනම සිහිපත් කරගෙන ඒ සිළු ආයුධ සාම අලෝකෙන් ආදේශයෙන් අමෝහෙන් චිත්ත ප්‍රසාදයෙන් යුතුව උත්තරීතර පුණ්‍ය ශක්තියක් විදුවන බලාපොරොත්තු වෙන් හැම කෙනෙකුටම තවස් අදුකාරයක් දෙන්න මේ උතුම් උදාහම සාකච්ඡා සම්බන්ධ දෙය කොටස් බ්‍රහ්ම කොටස් නැත්නම් ඒ කොටස් කරා මේ චතරණ රූප සලමු දංගෙත අනුමදංගෙත අනුමදංගෙත උන්වහන්සේලා පතන බෝධි එක්තරා බෝධි උතුම් මුලින් සාක්ෂාත් කරගෙන යන ගමනේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ අරහතන්ගේ මාර්ගය පූර්ණ කරගෙන සතර ඵල විධාන වලදී අමා මා නිවන ශාන්තිය කෙලවර කරගෙන මේ කුසල පිණිසක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුලින් සංසෙත මේ පුණ්‍ය සත්‍ය අනුමදංගේ සීලු සලකන දේ වාදමයි දාසෙත නිදාසෙත නිදාසෙත එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා අගතුම තව සාදු කාර්යයන් දෙන්න ඒ වගේම අපේ මේ නන්දන් සංසාර ගමනේදී අපගේ වැඩ කසාදාන කිංගියක් හිංසාව කරදා ප්‍රමාද දෝෂය සිදු සත්ත කොටාශ ගුණාත්මක ගුණාදීන් සරි සිරියත් ඒ ආකාර මේ පුණ්‍ය සත්‍ය අනුමෝදන් හේතු අනුමෝදන් හේතු අනුමෝදන් හේතු යති දුක බාහින සත්ත කොටාශ මේ පුණ්‍ය සත්‍ය අනුමෝදන් සුතිගාමි වේවා සුතිගාමි උතුම් මනුෂ්‍යත්වයට උතුම් සදාන වශයෙන් අවසල ලබන චතුරාර්ය සත්‍ය අනුමෝදන් සංගේ මාර්ගේ පූර්ණ කරන සතර බල විධාන ලැබී අමා මා නිර්වාණ ශාන්තිය කෙලවර කර ගැනීමත් මේ කුසල පුණ්‍ය සත්‍යකේ හේතු වේවා වාසනාව වේවා උතුම් මුනි නිසසත මේ පුණ්‍ය සත්‍ය අනුමෝදන් සියලුම සතර ගමනේදී වාද මානි දාසෙත් අනිදාසෙත් අනිදාසෙත් ආයසෙන් විත් ආයසෙන් විත් ආයසෙන් විත් ආගල තුමතාව සාදු කරදී एवं मग ज्ञान संसार गमने जब के मगुरु बियुरु गुरु रेडी सौद सौद दुगु तुमे ज्ञात ज्ञात को कासे कहते मैं कुना बे कुना सरी सरी कहते अगर मैं कुना सत्यान मुदंगे तान मुदंगे तान मुदंगे या दुगु बाग सत कोठा मैं कुना सत्यान मुदंगे सुति गामी सुति गामी तुम मनुष्य तुम सदर सरा बन सत्य बनारस की मां के पुण्य सर्वले विधान वाले भी अमा मानिक शांति के करके मैं कुछ कृष्ण के बा हेतु वासना विवाह तुम मुनि सत्य मैं कुना सत्यान मुदंगे सिलम सत्यान मुदंगे वादमा निराश सत्यान निराश सत्यान निराश सत्यान से मित पैसे मित पैसे मित तुम तवा साधु कार्य दे ඒ වගේ අපි කියලා කරනකොට යනවාට කීතර කොට මම මාත්‍ර අරගත්තන් අවස්ථාන පත්තින සත කොටස යන සත කොටස කරලා යන අවිසිලි බිම්බාවක් දෙකක් කියන්න පිම්බලක් සත කොටස කියනවා සත කොටස කරලා මේ සිල් ලෝක සුසතන කරලා මේ පුණ්‍ය සත්‍ය අනුමෝදන් ගත්තා අනුමෝදන් ගත්තා අනුමෝදන් ගත්තා ඒ දින්දුක වයින් සත කොටස ගත්තා මේ පුණ්‍ය සත්‍ය අනුමෝදන් සුතිගාමි වේවා සුතිගාමි උතුම් මනුෂ්‍යත්වය උතුම් සදර්ම සරවතල බෑ සතරවතල නාරෂ්ඨාංගේ මාර්ගේ පූර්ණ කරගෙන සතර බලවි ධාන බලවි මාමානි වන සාන්ති කියලා කරගෙන මේ පුණ්‍ය සත්‍ය වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනින් සත මේ පුණ්‍ය සත්‍ය අනුමෝදන් සිල් සතරන් දින්ගේ වදම නිදාසෙත්ත නිදාසෙත්ත නිදාසෙත්ත ඇසෙන් විත්වා ඇසෙන් විත්වා ඇසෙන් විත්වා කියලා තුමතාව සාදු කරගෙන ඒවගේ මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා උදව්කාර කරලා සිරිනාටමත් දැන් පන් පූජා කරලා යම් සිරිනාගේ සිරිනාටමත් ශ්‍රම කඳුලකින් වචනකින් වචන මාත්‍රකින් උදව්කාර කරලා යම් සිරිනාගේ සිරිනාටමත් ඒවගේ මේ උතුම් කටයුතු සඳහා දැකසත් වෙච්ච යම් සිරිනාගේ සිරිනාටමත් විරුද්ධත්වයට දැක්වූ යම් සිරිනාගේ සිරිනාටමත් විරුද්ධත්වයට දැක්වූ යම් සිරිනාගේ कल्याण आदमी चादी करते जामति नाम समाधि करते सदा जे लोग सुरता करा मेरे उदाकार सुलिना करा मदे जम के स्वातने के वचन मात्र के उदाकार जम के ये सुलिना मैं पुण्य शक्ति है मैत्री सिद्धि मन मोदन कर मन मोदन गीता मैत्री सिद्धि मन मोदन कर मन मोदन गीता मैत्री सिद्धि मन मोदन कर मन मोदन गीता संसार यम के जागृत धर्म मैं पुण्य शक्ति के वादमानिदा से तानिदा से तानिदा से ऐसे मित्र ऐसे मित्र ऐसे मित्र ये तीन उदाकार कर सके धर्म बुद्धि लगाते हम सके इनना धर्म बुद्धि ताता पुण्य करके प्राप्त हम पतिम सदा या सादि आदि निस्सन तत्व उपादान के विधिम सदा प्रथम ज्ञान दुति का ज्ञान दुति का ज्ञान उत्तरी ज्ञान वाला पूर्ण करके निमत उत्तरी शब्द का ज्ञान का ज्ञान मार्ग पर पूर्ण करके निमत एक धर्म बुद्धि लगाने है कि हम सके किन कल्याण मित्र से धर्म सोने योग सोने से धर्म धर्म पर दागे सदा सोता पतिम या सादि स्पर्श आयतन है या सादि आदि निस्सन तत्व सकादित्य विचारित पाहु सामाजिक सर्व प्रयुक्त रीति सोवान सगुणागामी अनागामी हरित नामार्ग पर भूनता निमित्त ईडा वचन नम्र मध्यान दुतिका दान दुतिका दान सुदा ध्यान पर भूनता नामा मानिवान शांति केलकर करके निमित्त मे कुछ कृष्ण केवा हेतु वासना विवाह तुमुनि निमित्त सता मे पुण्य शक्ति अनुमोदन सिकम सत्रण देवा दमा निदासिता निदासिता निदासिता इसे मित्ता इसे मित्ता इसे मित्ता अग्र तुमता साधु गायदि ಇವಾಗ ಮೇವು ಮುದಾಂ ಸಾಕರ ಸಾಮ ಮಂದಿರ ಸುಧಾರಣ ಮೇಯಾದ ಬೈದು ತುಮು ಯಾಪಲಿಂಗ ಗೆಲಕರ ನಿಂದ ಮೇದ ನಕನ ಸಿರುಣ ಶಕ್ತಿ ಸುಧಾರಣ ಕರ ಮೈತ್ರಿ ಸಿರಿ ಮನ ಮೋದಂ ಕರ್ಮನ ಮೋದಂ ಗೆತ್ತ ಮೈತ್ರಿ ಸಿರಿ ಮನ ಮೋದಂ ಕರ್ಮನ ಮೋದಂ ಗೆತ್ತ ಮೈತ್ರಿ ಸಿರಿ ಮನ ಮೋದಂ ಕರ್ಮನ ಮೋದಂ ಗೆತ್ತ ಮೇಯ ದಿಂದ ಧರ್ಮ ಬದಲ ಭಾಗತ ಕಿನ ಧರ್ಮ ಬದಲ ಭಾಗನ ಸಾಜಾ ನಿಸನ ಸಸೆ ದನಿನ ಈ ಪಂಚ ಉಪಾದಾನ ಸ್ಕಂದ್ಯಾಂಗಿ ಮಿದಿ ಮಿದಿ ಉತ್ತರ ಇತರ ಸಕುದಾಗಾಮಿ ಬಲೆ ಪೂರ್ಣ ಕರ ನಿಂದ अनागामी पले पूर्ण करके निरत उत्तरी राज्य पले पूर्ण करके निमित्त तीर्थ तीरावचरण नाम ध्यान दुतिका ध्यान दुतिका ध्यान चतुर्थ ध्यान पले पूर्ण करके निमित्त वस्तु काम केस काम करके उद्दम बारे संयोजन पले उत्तरी राज्य बागे पति निरत एवं धर्म उपदेश बागे निरत चमजे किनो नाम कल्याण सेवने सदर्म मसोने योनि सोमन सिकाय धर्म धर्म परिपदा के सत सोता पत्यम ए पंच उपादान स्कंद तुम गुण के नाम वास आदि आदि निस्तान तपसे देन गुण के नाम विचादित्य सकादित्य प्रहीन उत्तरी समाधि प्रति उत्तरी सोवान पलाभि उत्तम उत्तम यम पतिवा सदागामी पलाभि उत्तम उत्तम यम पतिवा अनागामी पलाभि उत्तम उत्तम यम पतिवा या पलाभि उत्तम उत्तम यम पतिवा उत्तरी सर्व ध्यान दुतिका ध्यान दुतिका ध्यान चतुर्थ ध्यान पले पूर्ण करके अमा मानि प्राण शांति केवल करके निमित्त मेकुल कृष्ण केवा हेतु विवाह वासना विवाह उत्तम मुनि निसंसेता ने पुण्य शक्ति अनुमोदन के सीलु ससगण लिंग वाद माधि धासेता निधासेता निधासेता इसे मित्वा इसे मित्वा इसे मे මේ ලැබුවා ගෞතම බුද්ධ ශාසනය ලැබුවා උත්තරීතර මනුස්සත් භවයේදී මේ සද්ධර්ම විවෘත වෙලා තියෙන මොහොතේදී උත්තරීතර සද්ධර්ම ශ්‍රවණය කරගෙන ඒ උත්තරීතර භාවනා දසරින පහත පොකටින් පාවෙන පහ කරගොස් භාවනා පහත පොකට රෝහණ කරගෙන උත්තරීතර භාවයට පති මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදී නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා angkasa tadi bumata dewa naga maitika punya tangan mudi tadi landa kantu angkasa tadi bumata dewa naga maitika punya tangan mudi tadi Tu. kantu sasana angkasa tadi bumata dewa naga maitika punya tangan mudi tadi Tu. kantu mamparanti imina punya mami nama mi balsa magamu kamu tu yauni bana patia imina punya kami nama mi balsa magamu tetan sama kamu tu yauni bana patia imina punya kami nama mi balsa magamu tetan sama kamu tu yauni bana patia Ida punya ngasal kaya bangun tu sabar duka apa menyatu. Ida punya ngasal kaya bangun tu sabar duka apa menyatu. Ida punya ngasal kaya bangun tu sabar duka apa menyatu. Yang kita tanam luka bijak tidak. Kau tu datang sama nanti datang dam sama nanti datang sangka sama nanti tas masuk di bawah tu di. සියලු ලෝක සියලු සත්ත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සනසෙත්වා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි